උනිතපරං භික්ඛවේ භික්ඛූ යායන් කතා බිසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පරිවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා තීති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් නේවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි සතිපතා බ්‍රහස්පතින්ද දවසේ ධර්ම දේශනාවක සඳහා කාලය ගැනීම චාරිත්‍රාක් වශයෙන් පවත්වාගෙන ආවා. අදත් අපිට මේ වටිනා ධර්ම දේශනාවක් සඳහා බ්‍රහස්පතින්ද දවසක කාලය ලැබිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි කරන්නේ සරුවත්න දේශිත සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය අනුව දේශනාවල් මාලාවක් විදියට එක වැලක් විදියට දේශනා මාලාවක් විදියට පැවැත්වීම. ඉතින් අපි අද මේ ඉදිරියෙන් තියාගත්ත pāli පාඨය උපුටා ගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට ආйти උදාන පාළියේ සූත්‍රයක් මේ සූත්‍රයට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ මේ ගිය සූත්‍රය කියලා. ඒකේ ප්‍රධාන භූමිකාව මේ ගිය ස්වාමීන් වහන්සේ තියෙන නිසා මේ ගිය සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී ඒ භාවනා මානසිකාරයකට නැත්නම් පැවිදි වෙලා හෝ භාවනා මානසිකාට යෙදෙන කෙනෙකුට අතරමඟදී මතුවෙන මේ යම් යම් බාධක කරදර අනුව ඒවා තනවා වඩාගෙන යෑම පිණිස සරුවචනාංශේ පුරෝජනේ සලකලා අවස්ථානෝචිතව දෙන උපදේශ පන්තියක් තියෙනවා. ඉතින් ඒක බලනකොට දැන් අපි එයින් මේ පිට අවුරුදු ගාණක නම් 2570 ගාණක් 80 ගාණක් මේ පිට වෙන්න ඇති ඉන්නේ. හැතැම්ම ගාණෙන් බලනවා ඒ 10 ගාණක් මේ පිට අපි ඉන්නේ දඹදිව නෙවෙයි ලංකාවේ. ඒ වුණත් මේ කතා ප්‍රවෘත්ති අහනකොට තේරෙනවා එදා පැවතිච්ච මේ යෝගාවචර ප්‍රශ්නවලට බොහොම සමානයි අද වැඩට බහින යෝගාවචරින්ට මතුවෙන මේ ප්‍රශ්න. එතකොට මේ සරුවචනාංශේ එදා පැවති පසුබිම අනුව මේ දේශනා කරපු දේවල් භාවනාවට බැහැපු යත්තන්ට නම් නොබැහැපු යත්තන්ට වැඩිව වැඩිය සජීවීව වැටෙනවා. භාවනාවට නොබැස්සත් මේ වගේ තියෙන වටිනාකම සලකලා තමයි ඒ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා වචනයක්වත් අල පිල්ලක් පාපිල්ලක්වත් අත නෑර මේ අපි දක්වාම ගෙනලා තියෙන්නේ. නමුත් ඒ යත්තන්න පිංසිත වෙන්නත් අපි මේ කරගෙන යන භාවනාව නිසා අපිට අර අවශ්‍ය කර උපදේශ පන්ති ඒ අවුල් වියවුල් රහිතව මතු කර ගන්නට ඒවයින් ගොඩක් කරුණු කාරණා ගන්න පුළුවන්. ඉතින් කෙටියෙන් සඳහන් කරොත් මේකට පසුබිම වෙලා තියෙන්නේ මේ මේ ගිය ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේ ඊ타මත්ම සමීපස්තව කියනවා නම් මේ උපස්ථායක වශයෙන් ඉස්සර පස්සර යමින් සිවුරු පාත්‍රා මේ පිළිය පිළියල කරලා දෙමින් කටයුතු කර කර ඉන්න වෙලාවෙදී ඒ චාලිකා පබ්බතේ අසර වනසණ්ඩේ සරුවචන්සේ ගත කරලා තියෙනවා. ඉතින් ඒකෝට මේ ස්වාමීන් වහන්සේ තමයි පාත්‍රය හොදලා දෙන්නේ සිවුරු වේලා කරලා දෙන්නේ උපස්ථානය කර කර ඉන්නේ. එතකොට මේ මේගේ ස්වාමින් වහන්සේට පින්න පාති වඩනකොට දැක්ක ලස්සන ගම්තරක තියෙන අඹවණයකුත් අතල තියෙන වටිනා ගොදුරු ගමක් දැකලා කල්පනා වුණා මේ සරුවචනාංශයේ එක්ක උපස්ථාන කරමින් මේ චාරිකාපබ්බතේ කැලේ ගත කරනවට වැඩිය කොච්චර වටිනවද Taman විතරක් තනියම දාන පින්න පාතියක් කරන්න ඇවිල්ලා මේ ගංගාවේ තියෙන වනසණ්ඩේ මේ අඹ වනයේ භාවනා කරොත් කියලා. ඉතින් ඒ අනුව සරුවචනාංශයට ඉල්ලීමක් කරනවා. මට මෙන්න මේ අදාස් පරිවිතක්යක් පහළනවා සාංශ සම ධර්ම සම්පූර්ණ කරගන්නට විවේකේ දෙන්නේ. ඒ නිසා සරුවචනාංශේ ප්‍රයෝජනෙයි සලකලා මතක් කරනවා මේ කිය. මේ වෙලාවේ මට උපස්ථායකෙක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් කල් ඉවසන්නේ. කවුරු හරි ආවට පස්සේ යන්න පුළුවන් කියලා. ඉතින් මේ ගියාමතුරු පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවටත් මතක් කරනවා බොහොම තදින් කියා පානවා සරුවචනාංශයට ඔබ වහන්සේ කත කිච්චයි කරන ලද කෘත්‍ය ඇත්තෙක්. මම තාම වැඩ ඉවර කළා නැහැ. ඉතින් මේ කරන ලද වැඩ ඇති කෙනෙක් වෙනුවෙන් මම මේ වැඩ නොකරපු කෙනෙක් පරක්කු වෙන එක. ඒතකොට මගේ සමන ධර්ම පහ වෙනව නේද? මට අවස්ථාව ලැබුණා නේද? තනක් හම්බුණා නේද? ඒ නිසා මට යන්න දෙන්න. මේ ਸਰවඥන්සේ තුන්වෙනි වතාවටත් මෙහෙම කියනකොට කියන්නේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න යනවා කියලා කියනවනම් මම මොනවා කියන්නද? කැමැත්තක් කරගන්න කාලය දැනගන්න ඉන්නේ. ඉතින් පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඉතින් අර ਸਰවඥන්සේගේ පාත්‍ර සූරු තම්පත් කරලා තියලා වෙන විදිහට කියනවා ਸਰවඥන්සේ තනි කරලා ඒ කිම කාලවණේ ඒ නදී ආයිනේ තියෙන අඹවණේට ගිහිල්ලා පින්නපාත කරන ඇවිල්ලා භාවනා කරන්න පටන් අර ගන්නවා තමන්ගේ සිතන්ගේ පරිදි. පැවිදි වෙලා තරුවතර සැසු කරලා කමටහන අරගෙන වෙන්න ඇති බණ දහන් දාන්න නිසා ගිහිල්ලා භාවනා කරන්න හදනවා. නමුත් හිතු වෙන්නේ ඊට වඩා හාත්පසීම දෙයක් වෙනස් දෙයක් ඒකට හේතුව මේ මේ ගිය ස්වාමීන් වහන්සේට මේ ඉඩමට මේ ස්ථානෙට කැමැත්ත ඇති උනේ පෙර පැවතිච්ච ජම්මාන්තරගත සම්බන්ධතාවයක් නිසා. මේ ස්වාමීන් වහන්සේ පෙරත් මේ වනයේක බොහොම සොඳුරු ජීවිතයක් ගත කළා තියෙනවා. ඉතින් මේ ශාංශය දැන් ගිහිල්ලා ඒ පුරුද්දට ඒ වනයේ බණ භාවනා කරනකොට මතුවෙන හිතවිලි එදානම් හිතින්නේ වාසනාවට මතුවෙන සුන්දර సౌందర్యාත්මක හිතවිලි කියලා. දැන් බණ භාවනා කරන්න ගියාම ඒ හිතවිලි මතුවෙච්චාම පේන්නේ කාම හිතවිලි වගේ. එහෙම නැත්නම් ව්‍යාපාද හිතිවිලි වශයෙන්. එහෙම නැත්නම් විහිංසා හිතිවිලි වශයෙන්. මේවට අපි කියනවා මිච්ඡා විතක්ක කියලා. ගියේ හිත බැඳලා තමයි. ඒක ජම්මාන්තරගතව ඒ තමන් ගෙන ආපු ආසාවකට තමයි ගියේ. ඒ ගියා නෙමෙයි අරගෙන ගියා. අරගෙන ගිහලා වාඩි වෙලා බලනකොට හිත අර මූල කර්මස්ථානෙක පවත්තන්න අමාරුයි. දිගින් දිගටම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක සම්පූර්ණ වායලාගෙන ගියා. ඉතින් උත්සාහ කරන්නේ නැති තමන් දන්න සෑම ප්‍රයෝග වලින් ඉතින් බැරි තැන ඒත් ලස්සන සිද්ධියක් තමයි අර අතක සාදාගෙන ආවට මොකද නැවතත් සරුවචනාංශ ළඟට ගිහිල්ලා වෙච්ච සිද්ධිය ඒ ආකාරයෙන්ම උන්වහන්සේට මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම ගියේ ලොකු උපවහන්සේගෙත් අතක සාදාගෙන උපවහන්සේටත් කවුරක් අද්දතු ඉඳදී නමුත් මම ගියාට මම හිතපු ඒ මේ අනුග්‍රහය ලැබුණේ නැහැ ඒ වෙනුවට මට මේ ත්‍රිුණරත් වැඩි දුර්වල වෙච්ච හිතක් ලැබුණේ අඩු ගානේ මේ භාවනාව කෝක වෙතත් මේ පැවිද්දවත් රඳා ගන්න පුළුවන් වේද කියලා කියන්නේ බැරි තරම්. ආන් මේ විදිහට මේ සරුවචනත වාර්තා කරන්නේ ඒ සරුවචන් වහන්සේගේ තියෙන පළල් ගුණය නිසා මේ මේගේ ස්වාමීන් වහන්සේට ඉතින් මේ අවස්ථාව සැලසුණා වරක් සරුවචනාංශේ ප්‍රතික්ෂේප කරද්දී ගියාට නැවත සරුවචනසේ ගාවට යන්න ඒ සරුවචනසේ තියෙන අර පිළිගන්නා සුළු ගතිය ඉතින් ඒ කිව්වට පස්සේ දරුවත් යන සදාන් කරලා තියෙනවා මේ ගිය මේ යම් කිසි කෙනෙක්ගේ තමන් බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න බැරි නම් සාර්ථක කරගන්න බැරි නම් මගේ ਸਰවඥතා ඥාණයට වැටහෙනවා කාරණා පහක් අන්නේ කාරණා පහෙන් උදව්පකාර කරනකොට අනුග්‍රහ කරනකොට අර තන වැටිච්ච, තක් ගැහිච්ච, මෙට්ටයි වෙච්ච චේතෝ විමුක්තිය පරිපක්කයටපත් වෙනවා පරිණාමයටපත් වෙනවා මොහු කුරා යනවා. ඉතින් ඒකෙදී මේ අපි අද ඉන්නේ මේ සරුවචන් වහන්සේ විසින් විස්තර කරන තුන්වෙනි කාරණාවේ පළවෙනි කාරණාව වශයෙන් සරුවචන්සේ කෙටියෙන් සඳහන් කරන්නේ කල්යාණ මිත්‍රස්ස මේකිය කල්යාණ සම්පවංකස්ස කියලා යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටෙන්න ඕනේ. එතකොට තමයි ඒ මේ මුහු කරවාගත්තේ නැති චේතෝ සමාධිය චේතෝ විමුක්තිය මෙහු කරවා ගන්න පුළුවන්. පාප මිත්‍යයන් අතට වැටුනොත් ඒ කොච්චර උපනිෂේ සම්පatti තිබුණත් ඒක මුහු කරන්නේ නැහැ. ඒක මෝරව ගන්න අමාරු කිරි වදින්නේ නැහැ. පැසවන්නේ නැහැ. එහෙම අනිත් පැත්තට යනවා. දෙවෙනි එක තමයි හොඳට සීලවන්ත වෙන්න ඕන. කියන දේ කීකරුව අහන්න ඕන. වත්පිළිවෙත් සම්පූර්ණ කරන්න ඕන. එහෙම කරනකොට තමයි මේ චේතෝ විමුක්තිය සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒකෙදිත් මතක තියාගන්න ඕනේ ඒ සරුවත්යන් වහන්සේ ඒ බණ භාවනා කරන ඇත්තන්ට පැවිද්දන්ට විශේෂ වත් පිළිවෙත් සටහන් කරලා තියෙනවා 14ක් ඒවත් 14 සම්පූර්ණ කිරීමත් බලනකොට සාමාන්‍යයෙන් ගයක් මහගයක් නඩත්තු කරන වගේ මහ විශාල රාජකාරියක් තමයි පුංචි එහෙම නැහැ ඒක එකක්වත් මේ පුංචි වැඩ නෙවෙයි බරපතල වැඩ ඉතින් මේ බරපතල වැඩ කරනකොට අර ගිහි gedara ගේහසිත දෝමනස්සයට gedara dorakan කටලු හේතු වෙන වගේ මේ සරුවත්යන් වහන්සේගේ මේ ධර්ම දන්නේ නැති අත්තු අර පැවිද්දට භාවනා යෝගාවචෙන් ඇති වත්පිළිවෙලුත් විචිවතුත් කරදරයක් බරක් කරගත්තොත් ඉතින් ඔන්න ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා. අර චේතෝ විමුක්තිය මුහු කුරවායම බාධා වෙනවා. ඒව කල්පනා කරන්න ඕනේ මේක ඒ සීල සමාධි ප්‍රඥා පිරෙන ගමන් වඩන්න පුළුවන් කරන්න පුළුවන් වත් පිළිවෙත් වර්ගයක් තියෙන කළ යුතු වත් පිළිවෙත් වර්ගයක් තියෙන. ඒ නිසා ඒ සීලංන පරිපූර්ණතෝන වත්තං වත්තංන පරිපූර්ණතෝන සීලං පරිපූර්ණති. යම් කිසි කෙනෙක් වත් පිළිවෙත සම්පූර්ණ කරන්නේ නැත්නම් ඔන්න සීල සම්පූර්ණ නැති වෙනවා. ඉතින් ඒකකොට ආයේ හිතේන කුකුස්මතු වෙන්න පටන් ගන්නවා. අර චේතෝ විමුක්තිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා දෙවෙනි වශයෙන් කල්පනා කරන්න ඕනේ තමන්ගෙන් වෙන්න තියෙන දේ ඒ යුතුයකම ඒ නාවක භික්ෂුවක් වේවා මධ්‍යම භික්ෂුවක් වේවා තෙරුණාසනමක් වේවා සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට තමයි යාට හිත මෝරන්න පටන් ගන්න. හිත එතන පළපදියම් වෙන්නේ. හිත එතන වැඩෙන්න පටන් ගන්න. මුල් බැහැ ගන්න. ඒකත් දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව සරුවතෙන් සඳහන් කරනවා මේ කියාපු අපි පාඩයෙන් සඳහන් කරපු පුණිතපරම් භික්කවේ භික්ඛු යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය. යම් කිසි කතා ස්වභාවයක් තියෙනවා මේ පැවිද්දන් අතර එහෙම නැත්නම් මේ භාවනා යෝග අවතරෙන් අතර චේතෝ විවරණ සප්පාය. ඒක කෙලස් කපා දැමීමට වාගේම Taman කවුද කියන එක හෙලිපෙහෙලි කරන කතා ස්වභාව තියෙනවා. අන්නේ කතා ඒ කාන්තේම නිබ්බිදාවට විරාගයට නිරෝධයට උපසමයට අභිඥාවට ආදී ඒ ධර්ම වලටයි පෙළඹිලා තියෙන්නේ. අන්නේ කතා දැනගෙන ඒ කතා තමන් කරනවා විතරක් නෙවෙයි එවැනි කතා නිකාමලාභී හෝති අකසිරලාභී අකිච්චලාභී. ඉබේම ලැබෙන වෙහසකින් තොරව ලැබෙන ඇති වෙන්න ලැබෙන තැනක ඉන්නේ කියලා කියනවා. එක්කෝ මේ වෙන තැනකින් නිදර්ශනයක් මෙතන ගන්නවා සරුවත් සඳහන් කරනවා ධම්මීවා කතා මේ කියන්න හදන දස කතාවස්තු හෝ අරියෝවා තුන්නී භාව තමයි ආර්ය තුන්නී භාවයෙන් ගත කරන්න එහෙම නැත්නම් මේ සරුවච්චන් වහන්සේ මේ චේතෝ විවරණ සප්පාය වූ හිත තමන්ගේ කෙලෙස් තමන්ගේ පෞරුෂත්වයේ රුචි අසුකම් මොනවද කියලා හෙලි වෙන්නා වූ රෝග නිర్ణය කරන්නා වූ මේ දස කතා වස්තු වල එක යෙදෙන්න නැත්නම් ඒ වැනි දෙයක තියෙන තැනකට වෙලා ගත කරන්න එනකන් නිසද්ද වෙන්නේ කියලා. ඉතින් මේ දස කතා වස්තු වලත් අපේ මේ ධර්මදේශනා මාලාවේ මේ වෙනකොට අපි අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා කියලා මේ ටික දැන් ගිවන් කරලා ගියේ. අපි ගිය පාර ඇත්තට මේ සමාධි කතාව කියන එක ඉදිරිපත් කරගත්තා. නමුත් මට හිතුණා ඒක වෙනුවෙන් තවත් කාලය ටිකක් ගත්තොත් හොඳයි. මොකද ඒක යෝග ජීවිතයකට ඊටාම වැදගත් වෙනා වගේම අද කාලේ බොහෝම වාද විවාද වලට තුඩු තුඩු දුන්නු සංකල්පයක් තමයි මේ සමාධි කියන වචනේ. යෝග ජීවිතයට මේ සමාධිය බලපෑම මේ ගිහාම්දුරන්ට වෙච්ච සිද්ධියෙම පේනවා. උන්වහන්සේට පැවිද්ද ලැබුණා, අරණ්‍ය වාසී ජීවිතය ලැබුණා, ਸਰුවචනාංශගේ ඇසුර ලැබුණා. ධර්ම කාරණාත් තියෙන්න ඇති. නමුත් සමාධියක් නැතිවීම නිසා ditta dhamma sukha viharane කියලා කියන මේ මහානකම අල්ලලා හිටින ගතිය. මහානකමේ සතුට වෙන ගතිය. මහානකමේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතියක් නැතුව ගියා. අර සේරම තියෙදි කල්පනා වුණා අර පෙරචිච්ච සංසාරගත පුරුද්දට ඒ කිමිකා නදියයිනේ තියෙන ඒ වනසණ්ඩේ මේ අඹ වනය මට කොච්චර හොඳද ඒක සඳහා මේ සර්වඥානික උපස්ථානෙ මට බාධාවක් ඒක නිසා මේ මේ චාලිකා පබ්බතේ ගත කිරීම මහ කරදරයක් අරක ගමට කිච්චුණාට පින්ඩපාත ටිකක් හොඳට ලැබෙනවා විවිකෙත් තියෙනවා වතුරක් තියෙනවා ඒකමයි හොඳ කියලා ගියාට මොකද මේ සමාධිය නැතිවීම නිසා ඒ තමන් බලාපොරොත්තු වෙච්ච ධික්ක ධම්ම සුඛය මේ ජීවිතයේ මේ එදිනදා වැඩක් කරන්න තියෙන්න ඕනේ හිතේ පිරිච්ච ගතිය නැතු ගියා. ඉතින් ඒක නිසා අපිට සමහර වෙලාවට මේ පෙර කරපු පුරුදු අණුව, පින් අණුව, කුසල් අණුව යම් යම් වාසනා ශක්තිය ඇති යම් යම් පින් කුසලතා ඇති. නමුත් මතුවීම මතු වෙච්ච වෙලාවේ ලැබෙන ප්‍රධාන ගුණයක් තමයි මේ සමාධිය. ඉතින් සමාධිය නැති වුණොත් හරිම අමාරුයි මේ කරගෙන යන ජීවිතේ දිකට ගෙනියන්න. නිසා සමාධිය පිළිබඳව යෝගාවචරය හොඳට දැනගෙන තියෙන්න දෙක තමයි මේ සමාධිය ආයාසයෙන් එහෙම නැත්නම් බොහොම අමාරුවෙන් උපයන්න පුළුවන් දෙයක් වුණත් මේක නිෂ්ඨාව නෙවෙයි අපේ සාසනේ. මේක නෙවෙයි අන්තිම දේ. මේක අත්‍යවශ්‍යයි. නමුත් මේක නෙවෙයි අවසාන දේ. ඒක නිසා මේක ලැබුණත් එයින් සන්තෝෂ වෙන්න ගියොත් එතනත් පටලවිලා තියෙනවා. නොලැබුණොත් මේ ගියාමතරන්ට උනා වගේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන අර නරක විතක්ක නිසා ඔන්න හිත සැලෙන්න පටන් ගන්නවා. ලැබිලා තැම්පත් වුණාට පස්සේ ඒකට ආසා වුණොත් හරි දැන් නම් මට ඔන්න යණ යන තන විවේක සම්පත්තිය තියෙනවා. පැය ගණන් වාඩි වෙන්න පුළුවන්. හොඳට හිතේ සතුට තියෙනවා, ධෛර්යය තියෙනවා කියලා ඒකට ගැලුනොත් එතනත් ඉදිරි ගමනට බාධා වෙනවා. අන්න එතනදී මේ සමාධිය සම්මා සමාධියක් බාටපත් කරගෙන ඊ ගාවට තියෙන මේ ප්‍රඥා කතාවට නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා පිළිවෙලෙන් යනකොට ඊ ගාවට තියෙන ශික්ෂාවට ඉතුරු දෙන විදිහට යොමු කරන විදිහට මේ සමාධිය කීකරු කරගන්නවා කිව්වහම ඒක වෙනමම අභ්‍යාස පන්තියක්. වෙනමම අභියෝගයක් යෝගාවචරයට. ඉතින් ඒ නිසා මේ සමාධිය පිළිබඳව කාලේ ගත්තට ඒක නාස්තියක් වෙන්නේ නැහැ. ඉතින් අපි ගිය පාර ඒ සමාධිය පිළිබඳව සීලයෙන් සමාධියක් ඇතිවීම පිළිබඳව කතා කරා. ඒ කතා කිරීමේදී මේ සමාධිය යම් වෙලාවක තමන්ගේ නතු භාවයටපත් වුණොත් සමාධිය තමන්ට වශී කරගන්න පුළුවන් තරමටපත් වුණොත් මේ සමාධිය පිළිබඳව අලගිය මුලගේ විස්තර තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා. ඉස්සලා තමන් සමාධියට වාල්කම් කරනවා. දාසකම් කරන සමාධිය වෙනුවෙන් කරන්න තියෙන සේරම කරනවා. නමුත් පහු වෙනකොට පහු වෙනකොට ඒ සමාධිය නිතර ඇසුරු කරනකොට තමන්ගේ දාසෙක් වාගේ තමන්ගේ වාලෙක් වාගේ කැමැති කැමැති විදිහට ලබා ගන්නට පුළුවන් ශක්තිය එනකොට අපි කෙනෙකුට ඒ ඒ වෙනසට අපි කියන්නේ වශී කරනවා කියලා. තමන්ගේ වශයේ පවත්වන්න පුළුවන් වෙනවා. අන්න ඒ වශයේ පවත්වෙන්න යනකොට එයා දැනගන්නවා මේ සමාධිය ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි. ඒ සමාධිය ඇතිවීමට ආසන්න කාරණා මෙහෙමයි සමාධිය නැතිවීමට ආසන්න කාරණා මෙහෙමයි. ඒ සමාධිය හිතේ තියෙනකොට Tamanට වැටහෙන්නේ මෙහෙමයි. සමාධිය නැතුව මිච්ඡා විතක් වෙනකොට වැටෙන්නේ මෙහෙමයි කියලා. ඒ සමාධිය පිළිබඳ ධර්මතා සමාධිය පිළිබඳ ස්වභාව සමාධියේ භාව ලක්ෂණ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ගැඹුරු විපස්සනාවක්. නැත්නම් මේකට කියන්නේ ධම්මානුපස්සනාවක්. ඒත් මේක අවශ්‍යයි. එතකොට දැන් මේ මම ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනකොට සමහරෙකුට ඒක ඉස්සල්ලාම ඇහෙන අවස්ථාව සුතමේ වශයෙන් වැටෙයි. මේ මේ චෛතසික ධර්ම වලට ඒවට ආවේනික අත්‍යන්ත ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ දන්නේ නැතුව කන බලන ගැහුවට සමාධිය එන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම තමයි කවුරුත් පණන් ගන්නෙ. නමුත් කරගෙන කරන යනකොට බණ අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට තමගේ අතීත ස්මරණය කරනකොට මේ මේ ධර්මතාවලට අදාළ ගුණ ලක්ෂණ ඉතින් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරීම මිහිරියාවක් තියෙන. ඒකේ තියෙන ධර්ම රසය. සබ්බං රසං ධම්ම රසව ජිනාති කියන වගේ ඒ බතක් කාලා රූපයක් බලලා සද්දයක් කාලා වලට වැඩිය පුදුම නිර්ආමිෂ සැපයක් තියෙන්නේ. නමුත් ඒකේ ධාරා තිරන්ත. ඉස්සල්ලාම අපිට ඇහෙන එක ඇහෙනකොට තියෙන සුත්තමය ඥානෙ. ඊට පස්සේ ඒක අනෙකුත් මීට කලින් ඉගෙන ගත්ත ධර්මත් එක්ක ගලපලා සංසන්දනාත්මකව බලනකොට චින්තාමය ඥානෙ. ඒකතව තමයි ඒ චින්තාමය ඥාන මට්ටමේ තමයි කෙනෙකුට මේක කරබැලීමේ ආසාව පහළ වෙන්නේ. මේ මේ විදිහට වෙන් කරලා වෙන් කරලා වෙන් කරන්න පුළුවන් නම් මේක සරුවචනාසේ දේශනා කරා නම් අපේ ගරු කටයුතු ආචාර්ය පරම්පරාව මෙතෙක් මේක ගිනවනම් මටත් බැරිද ඕක ওই විදිහට රස බලන්න අත්දකින්න අත්විඳින්න කියලා කුසල ඡන්දේ පහළ වෙනවා. ඔන්න කුසල ඡන්දේ පහළ වෙච්චාම රසූත්‍ර මේ වශයෙන් ආපු දේ හිතලා ගලපා ගත්ත දේ හැබැයි නේන්න කියලා අතනින් මෙතනින් තනින් තනින් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ අනුබන්ධ සමාධිය පිළිබඳව පෙනෙන ලක්ෂණය තමයි අවික්ෂේප ලක්ෂණය. වික්ෂිප්ත භාවයේ හිතේ නැති වෙනවා. මේ පෘථග්ජනයාගේ හිත නැත්නම් පූර්ණ හිත නිසරණවලට ගැලපෙන නිදර්ශන කියනවා නම් වඳුරු හිතක්. බුදුරජාණන් කියන්නේ පිස්සු වඳුරෙක්ගේ හිතක් කියලා. ඒ වඳුර බොහෝම විහිළු ජනකයි. ඒ වඳුරගේ අකුසල කර්මයේ අනුව ලොකු සාංශේ මතක් කරේ උගේ කරන වැඩ දිහා බලපුවම කහට උනත් ගහන්නයි හිතෙන්නේ. ඒක තමයි වඳුරගේ ජම්මලාභේ. කරන හැම වැඩකදීම ඉසලා ඉසලා විහිරි ඉසුරු බවක් තිබුණාට පහු වෙනකොට ගුටි කන මේ ජාමේ මේ ජම්මාන්තරගත කරත්තක් තමයි වඳුරගේ තියෙන්නේ. ඒ මොකද කිසිසේත්ම නැහැ මේ ඉස්සලා කරපු දෙයට පස්සේ දෙයක සම්බන්ධයක් හිතා ගන්න පුළුවන් ගතියක් මේ අත්යෙන් පණින්නේ අර අත්ත ගැන හිතලා නෙවෙයි. පුදුමාකාර බිමක් කැපයි උඩක් කැපයි ගසුත්මක් කැපයි වතුරක් කැපයි හැම තැනම ළඟන සතකින් සරුවතන සඳහන් කරන්නේ වඳුරු හිතක් අපට තියෙනවා මේ අරමුණෙන් අරමුණට පණින්නේ කිසියම් සදාචාරාත්මක වටිනාකමක් වගේ කීමක් ඇතුව නෙවෙයි කියලත් නෙවෙයි ලකුණු පෙන්නලත් නෙවෙයි ඒ තරම්ම ලහු පරිවර්තකයි ඉතින් මේ ලහු පරිවර්තක භාවය විශාල ශක්ති විනාශ කිරීමක් කරනවා භාගයට වැඩ නතර කරලා ඒකින් අරකට දාලා යනවා මේකෙන් මේකට දාලා යනවා කිසි වගකීමක් නැහැ කිසියෙම ස්පාසුවක් නැහැ නිතරම දැඟලිලි ස්වරූපේ ඒකට කියනවා වික්ෂිප්ත භාව කියලා එතකොට සමාධිය නැති හිත තියෙන වික්ෂිප්ත භාවේ ඒ වික්ෂිප්ත භාවේ නැති කරන්න තමයි අපි විවිධාකාර විනෝදාංශ කොයි විවිධාකාර රුචි අරුචිකම් හදාගෙන ලක්ෂ කෙල කෝටි ගණන් වියදම් කරගෙන ඒ විසිරිච්ච හිත තැම්පත් කරන්න රූප බලනවා ශබ්ද අහනවා, ගන්ධ රස බලනවා, රස පහස විඳිනවා, නානා ප්‍ර තමන්ගේ හිතුමතාන්තර නිදහස් සිත කල්පනා කල්පනා කරමින් අර වික්ෂිප්ත වෙච්ච හිත තැම්පත් කරන්න හදනවා. නමුත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මොසර්වචනසේ දන්නවා ඒ සඳහා කාම ලෝකයේ ගන්නා වූ ප්‍රයත්න වලින් ලැබෙන්නේ නැහැ කියන්න බෑ යම් විදිහක උපසමයක් සාන්ත භාවයක් නමුත් ඒක බොහෝම ඉක්මනට පැදුරටත් නොකිය පලා යනවා ඒක නිසා සරුවචනාංශය යෝජනා කරනවා සීලයෙන් හිත වික්ෂිප්ත භාව අඩු කරන්න. කෙලස් කපා ගැනීම. වීතික මට්ටමේ කෙලස් කපා ගැනීම. ඒක ශික්ෂාවක්. ඒක ඒක සාසනයක්. ඒක එක අංගයක්. අන්නේ අංගේ මාර්ගයේ යම් ප්‍රමාණයකට අවික්ෂිප්ත භාවය ඇති කරන්න පුළුවන්. දෙක අපි මේ කතා කරන මාතෘකාව වෙන සමාධිය තුළින් පුළුවන් හිතේ වික්ෂිප්ත බව ආඩු කිරීම සඳහා මේ අපි ගත්තොත් අලු ගොඩකට ගලකින් දමලා ගැහුවොත් අලු ගොඩක පාට විසිරලා හති කොළ පැතිරෙනවා. මේ වැසි පොදියකට දුම් පිම්බොත් ඒක පාරට ඒගොල්ල විසිරෙනවා. ඇවිස්සෙනවා. ඒක තමයි අවික්ෂිප්ත භාවය. මේ එතකොට අලු ගොඩකට වතුර ටිකක් ගැහුවොත් ගුලි වෙනවා පිටු වෙනවා. අන්න ඒ වගේ ඒ එක එක එක එක ඇවිස්සෙන ලකුණුත් ලෝකේ තියෙනවා නිදර්ශන වශයෙන්. තැම්පත් වෙන ලකුණක් තියෙනවා. අන්න ඒක හිතේ චෛතසික අතර දැක ගන්නට නම් වික්ෂිප්ත වෙච්ච හිතක් පිළිබඳව කනගාටු වෙලා නම් බෑ ගොයියෝ. වික්ෂිප්ත වෙච්ච හිත තියෙනකොට මෙන්න මේක තමයි වික්ෂිප්ත හිත කියලා එක දැනගන්න. ඉතින් එහෙම මේ යනකොට සමහර විටක අවික්ෂිප්ත හිත කලවම් වෙච්ච නැති හිතත් කලබල වෙච්ච නැති හිතක් පේන. එතකොට සන්තෝෂ වෙන්න නරකයි. ඒක හිතා ගන්නකොට දැනගන්න ඕන ධර්ම වශයෙන් ආ මේක තමයි අවික්ෂිප්ත හිත. ආනේ විදිහට වික්ෂිප්ත හිත වික්ෂිප්ත හිත වශයෙන් අවික්ෂිප්ත හිත අවික්ෂිප්ත හිත වශයෙන් දැනගෙන සතුටු වෙන්නෙත් නැතුව කනගාටු වෙන්නෙත් නැති වැඩ පිළිවෙලට කියනවා ප්‍රඥා භාවනාව කියලා. ඒකත් අර සීලයේ වගේම සමාධි වගේම ප්‍රඥා වගේම මේ හිත නාශනුවක් දාගෙන කන විදගෙන කීකරු කරන්න පුළුවන්. ඒ නිසා සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් තුන් ආකාරයකින් මේ අවික්ෂිප්ත හිත යම් ප්‍රමාණයකට මේචල් කරගන්න පුළුවන්. ඉතින් මෙතන කතා කරන්නේ සමාධිය වශයෙන්. ඒ නිසා ඉස්ලාම දැනගන්න ඕනේ සමාධිය කියලා කියන්නේ මොනවත් නැතිවීමක් නෙවෙයි. සමාධිය නැති උනායි කියලා කියන්නේ මොනවත් නැතිවීමකුත් නෙවෙයි. අර සායිසික ධර්ම විහිදලා පැතිරලා ගියාම සමාධිය නැති උනායි කියන්නේ. සායිසික ධර්ම එක තැනට ඇවිල්ලා තැම්පත් වෙච්චාම සමාධිය ඇති උනායි කියලා කියනවා. ඒ මිසක්ක මේකේ ද්‍රව්‍යමය හානියක් විනාශයක් වෙනසක් නැහැ. තියෙන්නේ මේක ගොනුව ඇතිවීම සහ නැතිවීම තමයි. ඉතින් ගොනුව ඇති වෙච්ච වෙලාවට අපි ශක්විති රජ කෙනෙක් වගේ අඬහැර පානවා, කෑකෝ සංගහනවා, මම නම් මෙහෙමයි කියාගෙන මේ පාලන ශක්තියක් එනවා. අනේ කොයි වෙලාවෙ මේක නැති වෙනවද නැහැ එදාට අර මේ ගිය හාමුදුරු වගේ දුහාමුදුරන්ගෙත් අත කඩාගෙන ගිහිල්ලා අනිත් ගමන අර වගේ විතර්ක පහළ වෙලා ආයෙත් එන්න වෙනවා අර සරුවචනාංශ ළඟටම අනේ ස්වාමීන් වහන්සේ ගියාට මොකද්ද මොකක්වත් උනේ නැහැ කියලා. ගිය හාමුදුරුවම තමයි ඔය ආවේ. නමුත් අර චෛසික ධර්ම වල විසිරීම ඉහවහගෙන ගිහිල්ලා ඒකට කනගාටු වෙලා ඒක විශාල පාඩුවක් විදිහට ඡාගෙන යාවේ. නමුත් සරුවත්යන්සේ දන්නවා ඔය ගිය මිනිස්සයම යාවේ මෙයාට උගන්වලා දෙන්න ඕනේ. ඔය තියෙන ධර්මතා ටිකම ගොනු කර ගැනීමයි අවික්ෂිප්ත භාවය කියන්නේ කියලා. මේ අවික්ෂිප්ත ලක්ෂණය දැනගන්න එක කෙනෙකුට බෞද්ධ ඥානෙ වැඩි කරනවා. චින්තාමය ඥානෙටත් හොඳටම වික්ෂිප්ත හිතක් ආවත් අර කල්පනා කරන්න පුළුවන් මේ අනුන්ට වික්ෂිප්ත හිතාවට මට බෑනේ මේක දැනගන්න. මටම ආපු වෙලාවක කනගාටු නොවි මේ තමයි විසිරිච්ච හිතේ ඇති කියලා විසිරිච්ච හිතෙන් කෑවට යමක් අල්ලන්නේ නැති බව නිින්දක් නැප නොවන බව ඉඳුන් හිටුන් පහසුකම් සැප නොදෙන බව මොනම දෙයක්වත් රුස්සන්නේ නැති ගතියනවා හිතේ සංසිප්ත වුණාට පස්සේ එනතන් අවික්ෂිප්ත භාවයට ගියාම ඕන තැනක ඕන දෙයක් හටයි හොඳට නිින්ද යනවා හොඳට කියන කාරණාවක් තේරෙනවා ඕන විදිහට පවත් ගන්න පුළුවන් ඔන්න ඒ වෙනස තමයි ඔය සරුවචන් වහන්සේ අර සමාධි සූත්‍රයේ සඳහන් කරන්නේ සමාධිය ඇති වුණා නම් ධම් හිතක ditteva ධම්මේ සුඛ විහාරය. ditu දැමීම සුඛ විහරණයක් ලැබෙනවා. මේ ජීවිතයේදීම සැපක් සැප වාසයක් දුමිතු පාසාවක් ලැබෙනවා. නොලැබුණොත් දඟ ගිලාවා වගේ, හිරගේ දැම්මා වගේ, කටුබෙරේ පෙරළුවා වගේ ඔය සේරම සැප මැද විඳවන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අවශ්‍ය කරන්න වෙනවා දැනගන්න වෙනවා මේ සමාධි භාවනාවේ ස්වභාවය. සමාධිගත හිතේ ඇති. ඉතින් ඒක නිසා ඒ සඳහා කළ යුතු අවික්ෂිප්ත භාවයට තුරු දෙන සීල සමාධි ප්‍රඥා පූර්ණ කරන්න වෙනවා. ඒ ඒ වගේම තමයි ඒක සමාධිය දැනගන්න පුළුවන් හිතේ මේ විපිලිසරකමින් වික්ෂිප්ත භාවයෙන් අවික්ෂිප්ත භාවයෙන් යම් වෙලාවක සමාධිය හිතට මෝදු වෙනවා නම් ලං වෙනවා නම් කිට්ටු වෙනවා නම් සිද්ධ වෙන්නේ මොකද්ද චෛතසික ධර්මයන්ගේ සම්පින්ඩනේ ගුලි කිරීම පිඩු කිරීම අග්ගලගෙඩියක් වගේ එක තැනට පිඩු කර ගන්න පුළුවන්. කීකරු වෙන ගැටි. අලු ගොඩකට කලක් ගාවක විසිරී යනව නෙවෙයි. වැදම පිටි ගොඩකට පැණි ටිකක් දාලා අග්ගලා පිටි පිටු අඹන්න වගේ පිට අඹන්න පුළුවන් ගැටියක් එනවා. එතකොට ඒක භාවනා කරන යෝගාවචරයට දෙන්නේ කොහොමද? අර විසිරිච්ච හිත අලු වාගේ, වැදු පිටි වාගේ තියෙන පිටි අහුරක් කරන අපි යම් එල්ලයකට දමලා ගැසුවොත් ඒක කවදාකවත් එල්ලේ කරා පැමිණෙන්නේ නැහැ. අතරමඟ විසිරලා බිම් පතිත වෙනවා. ඒ නිසා විසිරි චේතකින් අපි කොත් පිම්බීම බලපං, හැකලීම බලපං, ආශ්වාසය බලපං, ප්‍රශ්වාසය බලපං කියලා මොනම තාලකින්වත් එයාට බෑ ආශ්වාසය ඇති වෙනකොට ආශ්වාසය දිහාට විහිදෙන්න. ආශ්වාසය කරා ගිහිල්ලා ස්පර්ශ කරන්න ලැබෙන්නේ. අතරමඟ හිත විසිරලා වාෂ්ප වෙලා යනවා. විසිරලා යනවා. ප්‍රශ්වාසය වෙලාවට ප්‍රශ්වාසය දිහාට මෙනෙහි කරාට යන්නේ නැහැ. නමුත් ඒ විනුවට අර මේ වෙදි පිටි ටික පැණි ටිකක් දාලා ගුලි කරලා අග්ගලයක් හතර දමලා ගැහුවොත් හරියට එල්ලෙට ගහන්න. ඒක නිකන් බුලට් එක වගේ අර පිටිකොඩ වගේ නෙවෙයි එල්ලයක් කරා යොමු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ වගේ තමයි හිත යම් වෙලාවක සමාධි ලකුණු ආවන සම්පින්දන ශක්තිය ආවන චෛසිකවල හරියට පිම්බෙන වෙලාවදී වන පිම්බීම හැකිලෙන වෙලාවදී හැකිලීම වෙන්කොට දැක ගන්න පුළුවන්. ආස්වාසේ වෙලාවේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙලාවේදී ප්‍රස්වාසේ වම තියෙනකොට වම, දකුණ තියෙනකොට දකුණ කියලා ඒවා එක එකක් එක එකක් වෙනකොට දැනගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් එතකොට ආය පක්ෂයට තමයි තියෙන ඔක්කොම අත්දැකීමට එකතු වෙනවා. අර අවිසිච්ච වෙලාවේ කටයුතු කරන එක වැය පක්ෂයට තියෙන මොනවා කරත් ගුණයක් නැහැ, එකතුවක් නැහැ. හැමදේම විසිරි යන ගතියක් තියෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක අපි දකින තලතුණාකම, සભ્યත්වය, සංස්කෘතිය, ඒ මනුෂයාගේ වස්තු බොහොම අරපරසෙන් පාවිච්චි කළ ඉදිරියට යන ගතිය ජීවිතේ ගොනුව උගකට මෙන්න මේ සමාජයිසිකේ බලපාන. ඒ සමාජයිසිකේ නැතුව මොනතරම් වස්තුක භෝග සම්පත් තිබුණත් ඥාති හිටියත් දැනුම තිබුණත් ඒක අර මේ අවුලක් තමයි සිද්ධ වෙන්නේ. කවදාකවත් ඉස්පාසුවක් ඒ පුද්ගලයාට හෝ ඒ වස්තු වලට හෝ પરම්පරාවට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට මේ සමාධිය තක්කාවට පස්සේ ලැබිච්ච දේවල් බුද්ධියක් හම්බ වෙනවා. සුඛ වේදනයක් ලැබෙනවා. ඒ සුඛ වේදනේ හම්බෙච්ච එක නම් කොමඩ සාන්තම තමයි. ඒ නිසා මේ සමාධියෙන් විශ්ව කර්ම වැඩ කරන්න පුළුවන්. ලෝකෙටත් කරත හැකි, තමන්ටත් කරත හැකි. නමුත් ඒක අහම්බෙන් වෙන සමාධි જાතිත් තියෙනවා. ඒව අහම්බෙන්ම නැති වෙනවා. නමුත් ක්‍රමිකව වඩන සමාධිය නම් තමන්ට නතු කරගන්න පුළුවන් වුණොත් මේ වෙලාවේ සමාධිය නැහැ. අර මේ ගියාම දුරන්ට වගේ. ඒකෝ කල්යාණ මිත්‍යාසයට ගිහිලා සීලයක පිළිතලා මේ දස කතාවත් වල යෙදිලා කටයුතු කරන කරන යනකොට ඔන්න හිමීට හිමීට හිමීට හිමීට අර විසිරිච්ච මීපැසි පොදියක් නැවත ඇවිල්ලා එකතු වෙනවා වගේ ඔන්න ගොනු වෙන්න පටන් ගන්නවා. ගොනු වෙන්න පටන් ගන්නකොට තමයි තේරෙනවා මේ චෛසික ධර්ම ගොනු වුණාට පස්සේ පුදුම ශක්තිය ඇති වෙනවා. ඒක උපමාවකට පෙන්නනවා මේ ඕනම යකඩ කෑල්ලක මොන හැඩයක් තිබුණත් කාන්දම් කිරීමේ ශක්තිය තියෙනවා. ඒ සඳහා කරන්න ඕනේ කාණ්ඩම් කෑල්ලක් ඒ යකඩ යකඩ යකඩේ හරියට ස්ථිරව තැම්පත් කරලා ක්‍රමානුකූල ක්‍රමයකට පිරිමදින එකයි. පිරිමදින ගාන වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර යකඩ කෑල්ලේ තියෙන කාණ්ඩා ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ ඒකට උතුරු කටුවක් කියලා බලන්න පුළුවන්. ඒ අර යකඩ කෑල්ල එන්නේ එන්නේ කාණ්ඩම ඇසුරු කිරීම නිසා අඩක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඇසුරු කරනකොට යකඩය කාණ්ඩම් බවටපත් වෙනවා. නමුත් මේ ඇති වීගෙන එන කාණ්ඩාං ශක්තිය නැති කිරීමේ ඒක හානි කිරීමේ විනාශ කිරීමේ ක්‍රම දෙකක් තියෙන එකක් ගින්නට දාපු ගමන් අර ඇතිවෙච්ච කාණ්ඩාං ගතිය නැති වෙනවා දෙක බිම අතහැරලා වැටිච්ච ගමන් හෙල්ලිච්ච ගමන් කාණ්ඩාං ශක්තිය නැති වෙනවා අපි කල්යාණ මිත්‍රාසයකට ඇවිල්ලා සීලයක පිටලා ලාවට යාන්තමන සමාධිය ඇති වෙගෙන එනකොට අපි කාමයේ ආදී 11 ගින්නට හිත අහුනොත් ආය අර කැවිසිලා යනවා ඒත් ඒක පාරට ආයෙ ගිහිල්ලා මේ ඥාතීන් සමග වස්තුන් සමග ගැටෙන දේවල් එක්ක හැසිරෙන්න ගියොත් ආයෙත් ඇති කරගත්ත සමාධිය නැතිලා යනවා. ඒකට මේ බුද්ධලට තේරෙනවා මේ ඇතිවෙච්ච සමාධිය තන වඩාගෙන ඉන්නවා කියන එක ඇති කරනවට වැඩි හපක්. ඊට වැඩි හපංකමක් ඕන එකට. ඒ නිසා මේ සමාධිය කාන්දන් ශක්තියක් වගේ කාන්දමක් ඇසුරු කරනකොට කාන්දමත් එක නිකන් ඉඳලා බෑ. යකඩයකට කාන්දම් වෙන්නේ. හේතු කළ තිබ්බට යකඩයක් කාන්දම් වෙන්නේ. මේ උනාට ඒ කාන්දා ශක්තිය අල්ලන්නේ. ඒක ක්‍රමයකට ඇසුරු කරන්නම ඕනේ. හරියට මේ මේ දැලිපිය ඒ පටිය ගානකොට එක ක්‍රමයකට ගානකොට දැලිපිය මුවත් වෙනවා වගේ යකඩේ කාන්දමක් බාටපත් වෙන කාන්දමත් එක ක්‍රමයක ඇසුරු කරනවා. ඇසුරු කරනකොට කරනකොට කාන්දා ශක්තිය වැඩෙනවා. ඉතින් ඒකට ඉස්කෝලේ උගන්වනකොට භෞතික විද්‍යාව උගන්වනකොට කරන්නේ මේ පරීක්ෂණ නලයක් ඇතුළට යකඩ කුඩු දානවා. යකඩ කෑල්ලකුයි යකඩ කුඩු පුරව පරීක්ෂණලෙකු දෙක අරගෙන කාන්දමක් එක්ක ක්‍රමික ඇසුරට ගියාම අර යකඩ කුඩු ටික යකඩ කෑල්ලට වැඩිය ඉක්මනට කාන්දා ශක්තිය උරා ගන්නවා. කාන්දා කරන්න ලේසි. නමුත් ඒ පරීක්ෂණලේ පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් යකඩේ වගේ අද්දේ පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් අර කාන්දා ශක්තිය වහාම නැතු වෙනවා. ඒ වගේ මේ ඇති කරන සමාධි විවිධයි. ඒ සෑම සමාධියකම එක ස්වභාවයක් තියෙනවා. එකලස් වුණොත් උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ එකලස් වුණොත් කාන්දා ශක්තිය වෙනවා. උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ මාරු වෙලා අවුල් වුණොත් කාන්දා ශක්තිය නිකන් යකඩ කැලක් විතරයි. ඒ නිසා නිකන් අපි එහි නිකම්ම නිකන් තිරසං හිතක් ඇති වෙනවා අප තුල මේ වික්ෂේප භාවය අවික්ෂේප භාවය වෙනස් වීම අනුව. වික්ෂිප්ත වෙච්ච ගමන් මේක කිසිසේත්ම මනුෂ්‍යකත්වයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නෙම අර සහජ ආපේ පමණයි. ඉතින් දුවනවා අර පිස්සු වඳුරෙක් වාගේ. ඒක ගොනු වෙලා අර සමාධි ලකුණු දෙනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් එකීකරු ගති උපසම ගති පහළ වෙන්න පටන් ගන්න. ඒ නිසා දැනගන්න ඕනේ අපේ හිතේ ඒ සමාධිය වෙනවා කියලා කියන්නේ එහෙම විසිරිච්ච චෛසික ධර්ම ගොනු වෙන එක විතරයි. වෙන්න මොකක්වත් නැහැ. කොටින්ම කියනවා ඔය මේ දේවතා සංවිතේදී සර්වචනාවේ ළඟට දේවතාවෙක් රැමත් දහණ ඇවිල්ලා ඒ ප්‍රදේශයේ කාලෝක කරගෙන අහනවා මින්දුකානන් වහන්සේ ඔබ වහන්සේ සතුටින්ද කියලා අහනවා. නන්දති සමන බුදුජානන්ස මොනව ලැබුණටද ඇවැත්නි කියලා. මට මොනව ලැබුණා කියලා සන්තෝෂ වෙන්න කියලා. ඊට පස්සේ අහනවා එහෙනම් සෝචති සමන. එහෙනම් ශ්‍රමණේ ඔබ නිදුකානන් වහන්සේ ඔබ ශෝක වෙනවද කියලා මම මොනව නැති වුණාට ශෝක වෙන්නද කියලා අහනවා. එහෙනම් ඔබ වහන්සේ සැපත් නැහැ දුකත් නැහැ කියලා කිව්වොත් හරි කියලා. ඔව් ඒක නම් ටිකක් ගලපෙනවා. ඒසාව භාවනා කරන කිසිම කෙනෙකුට කවදාකවත් එක ධම්බ දොයිතුක තරම් දෙයක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ අර එහෙම විසිරලා තිබිච්ච දේවල් ගොනු කරලා දෙන එක විතරයි. අන්නේ ගොනු කිරීමේ ශක්තිය තමයි නැත්නම් ගොනු කිරීමේ භාවයට ස්වභාවයට තමයි මේ සමාධි ලක්ෂණය කියලා කියන්නේ. ඉතින් සමාධි ලක්ෂණේ ඇති වුණාට පස්සේ තමයි වැටහෙන්නේ මොකද්ද? අර කිරිම කිරි හට්ටියක් මිදගෙන එනවා වගේ සාන්ත ගතියක් තේරෙන්න ගන්නවා. ඉදුමිතුම් පහසුකම් තේරෙන්න පටන් ගන්නවා. මේකන හිටපුවාම ටික වෙලාවක් ඉන්න පුළුවන්. අරමුණක් ගත්තාම අරමුණේ දිගට පවතින්න පුළුවන්. ඉරියව්වක් දිගට තියෙන්න පුළුවන්. ඒක තැනක ඉන්න පුළුවන්. එහෙම ඒක ප්‍රතිෂ්ඨාවක් නැති උඩපයින් ගතිය අවිසිච්ච ගතිය ඒ අසමාහිත හිතේ ස්වභාවය. ඒක නිසා ඒ උපසමය ඒකට සමහර වෙලාවට සංහිඳියාව කියලා කියනවා. සංසිඳීම කියලා කියනවා. එතනින් ගියාම පස්සම්බනේ කියලා කියනවා. උපසමය කියලා කියනවා. සමහරට සරුවචනසේ නිවනට සඳහන් කරන උපසමය කියලා. ඒ තරම්ම ඒ සංහිඳියාව තමයි ඇත්තටම ලෝකයා භාවනාවේ දිනුවෝ කියලා එහෙම නැත්නම් ආධ්‍යාත්මික ප්‍රගමණය කියලා සඳහන් කරන්නේ මේ කෙනෙක්ගේ තියෙන උපසම ලක්ෂණ අනුව තමයි. බාහිරට පේන්නේ එච්චරයි. ඒකත් ඉස්සල්ලාම වැටෙන භාවනා කරන කෙනාටමයි. පොඩි භාවනා කරනකොට පුංචි සද්දයක් ආවට ඉස්සෙනම් කලබල වෙලා රණ්ඩු කරලා මේ මේ ගතලා බස දාන දුවන මට බෑ මේවා කරන්න මෙතන සද්ද වෙනවා මං ආවේ සද්ද නැත්නකට කියලා. මොන්නේ එහෙම නැත්තම් වේදනාවක් එනවා. පුංචි වේදනාවක් ආපු ගමන් මේ මොන කරදරයක්ද මෙච්චර කරලත් ඇවිල්ලා මට මේ වේදනාව චිත්තදායක වශයෙන් එනවා. එහෙනම් තමයි හිතවිලි එනවා කියලා අරව කලබල වෙනවා. නමුත් මේ උපසමය ආපු කෙනා දන්නවා කලබල වෙලා ගියාම වෙන්නේ අර කිව්ව තව තවත් වැඩි වෙන එක තමයි. ඒ නිසා ඉවසා දරාගෙන සාන්ත භාවයෙන් tempatකමින් ගියොත් ඌව තිබුණට දරන්න පුළුවන් නේද කියලා ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ඇති අන්න ඒක උපසමයේ ආපු කෙනා පමණයි උපසමයේ වඩන්න දාන්නේ. නිසා උපසමයේ ආපු කෙනාට කවදාකවත් ළඟ ඉන්න කෙනා වඩන්නත් බෑ. උපසමයේ නැති කෙනාට උපසමයක් ඇති කරලා දෙන්නත් බෑ. ඒක නිසා සර්වඥයන් සඳහන් කරන්නේ මේ කිය මෙව ඇති කරන්න තමන්ම ඒ කරුණ උපයාස අපයා ගන්න ඕනේ. නමුත් මේ වාගෙම දැන් මේ සමාධියෙන් ඇතිවෙන උපසමයක් කියලා අඳුනා ගැනීමත් ඉතාමත්ම වැදගත්. ඒකට අවදි භාවයක් තියෙන්න ඕනේ. මම ඉඳ ගන්නකොට තිබුණට වැඩිය ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳිලා. මම ඉඳගෙන ඉන්න පටන් ගන්නකොට වැඩිය කය ඉරියව තැම්පත් වෙලා. දැන් මගේ හිත එnde එnde එnde එnde තැම්පත් වෙගෙන ඉන්නේ කියලා බණ අහලා ලැහත් වෙලා ගිය කෙනෙක් නම් උණු උපසමයක් වෙනකොට සාන්ත භාවයක් වෙනකොට සත්පුරුෂ ගතියෙන් ඒකට අනුග්‍රහ කරනවා. ධෛර්යය දෙනවා. ඉතින් මෙච්චර මේ වචන කතා කරන්නේ මොකද? අසත්පුරුෂයාට නම් පාළු ගතියක් දැනෙනවා. තනි ගතියක් දැනෙනවා. කොන් වෙච්ච ගතියක් දැනෙනවා. ඒකාකාරී ගතියක් දැනෙනවා. නීරස ගතියක් දැනෙනවා. නුරුස්නා ගතියක් මෙතෙන්දි දැනෙනවා. මොකක්වත්ම නැහැ. දැන් නිකම්ම නිකන්නේ කියලා. ඉතින් ওই භාවනා කරලා සමාධිය ආවත් ඒකට අසත්පුරුෂතාලෙන් ක්‍රියාත්මක කළොත් ඉතින් ඒ සමාධිය එන්නේ නැතුව යනවා. සත්පුරුෂව ඒක බාරකියා ගන්න නම් අර කිනද සුතමේ ඥානය අවශ්‍යයි ඒ වගේම චින්තාමය ඥාන අවශ්‍යයි. වරක් දෙකක් කරලා බය වෙලා තමල ගහලා යන්න ගිහිල්ලා ගුරුවරයෝ හම් වෙලා සාකච්ඡා කරලා ඇති වෙන දැනුම අවශ්‍යයි. ආන්න එතකොට සම්පත් වෙනකොට වෙනකොට තේරෙනවා මේ ඇති වෙන උපසමයට අනුග්‍රහකරනද කට වචනෙන් බෑ. තමන්ම ඒකට ප්‍රායෝගිකව යෙදලා දැනගන්න ඕනේ. නිසා ඇති වෙන උපසමය වටහා ගැනීම බොහෝ වැදගත් වෙනවා. ඒකට තව ටිකක් මේ මේ සමාධි පැත්තෙන් ඉන්න තෝ පොඩක් ප්‍රඥා පැත්තට නැගලා බැලුවොත් මේක බොහොම විචිත්‍රව කියලා දෙන්න පුළුවන්. ඒ කොහොමද අපි ඔන්න විත්කට තැනකට මේ ගියාම දුරගේ ගිහිල්ලා කිමිකලා නදී ආයින තියෙන අඹ උයනෙම වෙන්න පුළුවන්. ඒකට ඇවිසෙන්න පුළුවන්. ඔය කොහොම හරි හිටමු අපි ගිහිල්ලා හිට යාදෙන තැනකට ගියයි කියලා. මේ යාදෙන තැනකට ගියාට පස්සේ ඔන්න අපිට සද්ද වේදනා හිතිවිල්ල පොඩි අල්ලපනල්ලක් දැකලා හිත ආනාපානියත් එක්කම ඇසුරු කරුවයි කියලා හිතමු. ඇසුරු කරගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසාද දෙක සංසිඳන දැන් මෙයා දන්නවා. හරි කයත් දැන් තැම්පත් වෙගෙන ඉන්නේ. මේ හිතත් තැම්පත් වෙගෙන ඉන්නේ. ආනාපානියත් තැම්පත් වෙගෙන ඉන්නේ. හොඳයි. ආන් එහෙම කරගෙන කරගෙන යනකොට ඉතින් අන්න දැන් නම් උපසමය කියන්නේ මේකයි කියලා සතුටු වෙනවා. කොහොම කර කර ඉන්නකොට අර හිත තැම්පත් වීගෙන එනකොට නිතරම කයේ වෙනදට ගණන් ගන්න බැරි ගණන් ගත යුතු නැති වේදනා රාශියක් තියෙන බව වැටහෙන්න පටන් ගන්නවා. කය කියන්නේ වේදනා සාගරයක්. මුන්නම තාලකින්වත් එකම චිත්තක්ෂණයක්වත් නැහැ ස්පාසු දෙන්නේ. ඉතින් ඒක වැටහෙනකොට අර උපසමයේ පිළිබඳ ගැඹුරු දන්නේ නැති එකන හිතනවා දැන් මේ එnte ente ente මට නැති වේදන වැටෙන්න පටන් ගන්නවා. ඉස්සර මට මෙහෙම කරදරයක් තිබුණේ නැහැ. දැන් එහෙම නෙවෙයි ආනාපානේ සංසිඳුණට මේ වේදනා කන්දක් උඩ ඉන්න බව තේරෙනවා. ඒ වගේම දෙවේලේ ඇහෙන ශබ්ද වගේකුත් තියෙන බව තේරෙනවා. ඒ කොච්චර නෑ කිව්වත් දෝර ගලන හිතිවි රාශියක් යටි නූලෙන් ගමන් කරන බව තේරෙනවා. ඒ උපසමයේ දන්නේ නැති කෙනා මේකට කලබල වෙලා අර දැනෙනවා ඉවසන්න පුළුවන් නමුත් අර වේදනත් එක්ක හැප්පෙන්න යනවා. ඇහෙනවා නමුත් ඉවසන්න පුළුවන් ශබ්ද මෙනෙහි කරන්න හරි හිතමනාපකම් ඇති කරගන්න. තියෙනවා නමුත් කිසි පණිවිඩයක් නැති ආවට ගියාට මේනේ හිතවිලි පිළිබඳව සැලෙන්න පටන් ගන්නවා. එතකොට අර උපසමය කැරේ. ඉවසන්න පුළුවන්. ඉවසුවාට මෙයා හිතන්නේ මේ මට මේ කිඹුලා කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවෙන් එක තමයි ඉවසන්න බැරි කියලා හිතන්නේ මට හද්ද නොතිබිය යුතුයි වේදනා නොදැනිය යුතුයි හිතවිලි සම්පූර්ණයෙන්ම නැති විය යුතුයි කියලා. එහෙම දෙයක් නැහැ. අර උපසමයේ ඉහළ පාඩම දන්න කෙනා දන්නවා මේවා තිබුණට මේවා මාව හම්බෙන්න ආපු කට්ටිය නෙවෙයි කොහොද යන අමුත්ත වගේ. මේවට මොකටද මම හිතනක් කරගන්නේ කියලා පුංචි පුංචි ශබ්ද තියෙද්දි පුංචි පුංචි වේදනා තියෙද්දි පුංචි පුංචි හිතිවිලි තියෙද්දි ආනාපානව පැත්තට හැරුණොත් අන්න උපසමයේ පන්නරේ ලබනවා. ඊගාට යනවා ඒ කාම මට්ටමකට මේවා තියෙද්දිත් මට සමාධිය ගන්න පුළුවන්. මේවා තියෙද්දිත් මට සතිය ගන්න පුළුවන්. මේවා තියෙද්දිත් මට අරමුණට බොන්දාලා ඉන්න පුළුවන් කියලා ඒ මට්ටමට යනකම් මේ උපසමය <clears throat> කීකරු කරගන්න දඬන දැනගන්න නම් ඒ පුද්ගලයා අර අරමුණට බාධා නැති වෙලාවේදී උපසමය ඇති කරගෙන අරමුණට සම්බාධා තියදී උපසමය ගැනීම ඊට වැඩි උසස් පන්ති සමත් වීමක් කියලා දැනගන්නවා නම් ඒක වැටෙන්නේ සමාධි ශික්ෂානේ ප්‍රඥා ශික්ෂාව. එතකොට මේ මනසට පුංචි වේදනා, පුංචි සාද්ද, පුංචි හිතවිලි ආවට ගණන් ගන්නෑ. නමුත් ඔයින් අතර වෙන්නේ නැහැ. ටික වෙලා ගියාම ටිකක් වෙනද නැති බර වේදනාව එනවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. හිතවිලි එන්න පටන් ගන්නවා. ආන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා. ඉස්සලා එවනම් මට හපල කන්න පුළුවන්කම තියෙනවා. දැන් නම් මා විශාල කැලිය වලින් එන්නේ ලොකු වේදනාවක්, ලොකු ශබ්ද, ලොකු හිතවිලි කියලා සමහරට හිත වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ක්‍රමික වර්ධනය කරන යන කෙනාට නම් තේරෙනවා අර පුංචි පුංචි දේවල් වලින් පුරුදු කරගෙන ගියේ මේ සාමාන්‍ය මට්ටමේ රැලි තියෙද්දිත් ඔරුව පැදගෙන යන්න පුළුවන්. සාමාන්‍ය සෙනඟක් පාරේ ඉඳද්දිත් වාහනේ අරගෙන යන්න පුළුවන්. ප්‍රමාණයට දැන් ඇවිල්ලා තියෙන්නේ මම ඒ නිසා ඒකට චෝදනා කරන්න නැතුව මේකෙදිත් වාහනේ හප්ප ගන්න නැතුව ඔරුව පෙරලා ගන්න නැතුව කඹේ ඇවිදින මනුස්සයා දැන් කඹේ මැද ඉන්නේ වැත්ත ගන්න නැතුව ඉදිරියට යන්න නම් අර උපසමයේ පිළිමද වටිනාකමකුත් ඒ ක්‍රමවේදය සූරභාවිකුත් ලබන්න. එතකොට තමයි මේ සමාධිය එන්ට එන්ට එන්ට එන්ට මේ සර්වඥාන්සේ පෙන්නපු අර සම්මා සමාධි පැත්තට ඉදිරියට යන්නේ. ඉතින් යම් කෙනෙක් හිතනවා නම් මේ සමාධිය හරියනකොට බාධා 100ක්ම නැති වෙන්න ඕනේ මට රජ කෙනෙකුට ඉස්සරහට යනවා වගේ පාවඩ ඉලලා දෙපැදෑලේ අතුන් තියාගෙන මට ඒව ලැබෙන්න ඕනේ කියලා ඒ පුද්ගලයා ඒ කියන්නේ මේ ප්‍රායෝගික නැති කෙනෙක් ප්‍රායෝගික කෙනා නම් දන්නවා මේ තියෙන විසම ලෝකයේ සමහිත පැවැත්තිල්ලයි දක්ෂකම කියලා කියන්නේ නිසා මේ සමාධිය ඉදිරියට යනකොට අභියෝගතා මැද වුණත් දක්ෂ කරගෙන යනවනම් ඒක නැතුව එහෙම සමාධියේ වර්ධනයක් නැතුව මේ විපස්සනාව ප්‍රඥාව ලන්න අමාරු. ඊගා පන්තියට යන්න බැරි වෙනවා. මෙහෙම ගිහිල්ලා අන්තිමට ඒ පුද්ගලයා පොඩි ගායකත් භාවනා කරන්න පුළුවන්. ඕනේ කලබල තැනකට භාවනා කරන්න පුළුවන් කියන එක අභියෝගයක් කරගෙන චෝදනා නොකර භාවනා කරන්න ගියොත් විතර ඒ පුද්ගලයා සත්පුරුෂයයි කියලා කියනවා. එහෙමතු එනේන පුංචි දේවල් වලට ගැටි ගැටි යන්න ගියොත් සර්වචනanse නෑ හෙන්න නමුත් කියනවා අසත්පුරුෂයි කියලා. ඒක මොකද එයා හිතන්නේ මේ සමාධිය තියෙන්නේ බාහිරේ කියලා. අනුංගාව කියලා. එහෙම තමයි නුපුහුණු මනසට එහෙම තමයි. නමුත් පුහුණු මනසට එනකොට එන්නේ එන්නේ එන්නේ තමයි අනුන්ගේ ස්වාධීන වෙලා මේ උපසම ලක්ෂණ හොඳට වැටෙන්න පටන් ගන්නව කොච්චරද කියනවනම් මේ හිතේ තියෙන මේ සමාධිය හිතේ තියෙන මේ සාන්ත ගතිය හිතේ තියෙන මේ එකලස් වෙන ගතිය අනෙකෙකුට බිඳිය හැක්නම් අනෙකෙකුට කුප්පන්න පුළුවන් නම් එහෙනම් ඒ මනුස්සයා කුප්පයක් කාටවත් ඒක කුප්පන්න බැරි නම් බින්දින්න බැරි නම් අන්න බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරා වගේ අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඔය කවුරු මොන જાති කරොත් මගේ හිත කිපෙන්නේ නැහැ. මගේ හිත කුප්ප වෙන්නේ නැහැ. උනා නම් ඒ කියන්නේ දුර්ලභමයි. නුකෝණු ගතියක්. සමාධිය මධිකමක් කියලා හැම දෙයකම උත්සාහ කරනවා නොකිපි අශ්ලෝක ධර්මිකම් පාණුවි ඉදිරියට යන්න. ඉතින් ඒ නිසා මේ උපසම ලක්ෂණය තේරෙන්න තේරෙන්න ඒක රකින්න දැනගන්න මේ ලෝකේ තියෙන ඔක්කොම දක්ෂකම් අවශ්‍යයි. ඔක්කොම දැනුම අවශ්‍යයි. එහෙම නැති වුණොත් සමාධිය බාගට ඇති වෙච්ච එක නම් මල වාතයක් වෙනවා. කොතනකවත් මේ මනුස්සයෙක් ඉන්න බෑ හැම වෙලාවෙදීම අරයන් සමට සමාධිය කරන මෙයා නිසා සමාධිය කරන ඔය කඳුර ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කුටි බෙදලා කිව්වා අසවල් අසවල් කුටියේ මේ මේ දුර්ලභකම් තියෙනවා. ඉතින් ඒකට අපි විකල්ප කරමු මේ මේ මාත්‍රු මේ මේ අඩුපාඩුකම් තියෙන කුටි වල ඉන්න කැමතිද නැත්නම් වෙන කුටියක් ඉල්ලනවා. ඉතින් ඒකනේ දෙන්නේ කව කමක් නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ. දැන් අන්තිමට මට චෝදනා කරන්න එපා මේ නීවරණාවයි කියලා. මේ කුටියේ දෝෂ නිසා නීවරණාවයි කියලා චෝදනාව. ඉතින් ආවේ බොහොම වේදන් කරගෙන නිසා අපි උපරීමේ දෙමු. දීලා කරගෙන යන් කියලා ඒ ඒ උපහාසයක් ඒ ස්වාමීන් වහන්සේ කරා. ඇත්ත තමයි ආධුනිකයාට අර තුවාලේ සනීප වෙන වෙලාවේ බොහොම ඉක්මනට තුවාලේ සනීප වෙන කෙනෙක් වගේ තියෙන්න ඕන නමුත් සනීපේගෙන එනකොට අයියාම ඇදීගෙන එනකොට ඕකෙදී කොයි එකත් එකයි. ඒ නිසා පටන් ගන්නකොට කොයි ශාස්ත්‍රෙත් අපි ප්‍රශස්ත தত্ত্ব දෙන්න ඕන. දීනි වල හැදීගෙන හැදීගෙන එනකොට කොයි තැනක් ඉන්න පුළුවන් தত্ত্বට එනවනම් අන්න උපසම ලක්ෂණේ බාහිර නෙවෙයි තමයි ළඟම රැඳෙන දෙයක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ දේවල් සඳහා මේ වට ගන්න තු සමාධිය ගෙන යන්න ආසන්න කාරණා වශයෙන් බලපන්නේ මේ යෝනිසෝමනස්කාරය. ඉසල ඉසල අපි අනුන්ගේ අනුන්ගේ දොස් තමයි දකින්නේ. මේ සමාධිය ඇති කරන්න බැරි අසවලා නිසා. අහවල් හේතුව නිසා මේ හේතුව නිසා කිය. ඉතින් අපි සමාධියක් ගැන කතා කරන මේ සප්පාය කර්ම හතක් ගැන කතා කරනවා. මේ සමත සමාධියේදී සප්පාය කර්ම දීලම පටන් ගන්න කියනවා. හරියට පැල තවම් කරනකොට ඒ තවාණේදී පැලවලට ප්‍රසස්ත තත්ත්ව අවශ්‍යයි. තවාණේ යම් ප්‍රමාණයට දැඩි කරගත්තට පස්සේ පැලේ අපි ගිහිල්ලා ප්‍රධාන භූමියේ හිටවනවා. හිටවපු ගමන්ම හරි වෙහෙසකටපත් වෙනවා කියලා කියනවා නෙළුන් රෝග කියලා. ඉතින් ඒක හිතවන්න හොඳට වැස්ස වේලාවක සීතලේ. ඊට පස්සේ ඒක මුල් අල්ලගත්තට පස්සේ ඔන්න ගහ ක්‍රමයේ ක්‍රමයෙන් අවුවට වැස්සට හුරු වෙලා ඒ ස්ථානයේ බලයට ආව කරගන්න. එහෙම නැත්නම් අපිට භෝගේ කස්සන්න බෑ. අන්න වගේ සමාධියට මේ යෝනිසමස්කාරය කියන අවස්ථානෝචිත ප්‍රඥාව බුදු දානනාති ඉඳලා පෙන්වාට සමන් විසින් උපයන්න ඕන. මෙන්න මේ විදිහට සමාධියක් මේ ලකුණු මෙහෙමයි, ඒ රසය මෙහෙමයි, වැටෙන ආකාරය මෙහෙමයි, ආසන්න කාරණා වශයෙන් තේරුම් ගන්නට පස්සේ සර්වචන් සඳහා කරනවා චතස්සෝ මේ භික්කවේ සමාධි භාවනා මේ ලෝකේ භාවනා જાති සමාධි භාවනා જાති හතරක් උන්වහන්සේ මේ දැක ගන්නවා වඩනකොට එකක් තමයි අර කලින් කියආපු උදිට ධම සුඛ විහාරාය. තමන් ඉන්න හිතන තැන්වල සැප පහසුව තේරෙන්න පටන් ගන්නවා. ditu දැමීම මේ ජීවිතයේදී. දෙවෙනි එක ඥාන දර්ශන ප්‍රතිලාභාය. උන්වහන්සේ සඳහන් කරන මේ විදිහට නිවන ධර්මයන්ගෙන් තොරව හිත පුළුවන් තරම් සමාධි පක්ෂයට බර කරලා තියාන හිත පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවේලි කියලා අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරනවා නිතරම බාධා කරන ප්‍රතිපක්ෂ ධර්ම අයින් වෙනකොට ඉතාම ගැඹුරු ධර්මයි. සියුම් සූක්ෂම ධර්ම හොඳට ටික ටික තේරෙන පටන් ගන්නවා. කොච්චර තේරෙන පටන් ගන්නවද කියනවනම් දිබ්බ චක්ක දිබ්බසෝත ඥාන දක්වාම ඥාන දර්ශනය ඇති වෙනවා කියන්නේ. ඥානය කියන එක ශාසන විවිධ පැතිවලට සඳහන් කරනවා. මේක පිළිබඳව දේශනා කරන අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ අටුව ආචාර්යින් වහන්සේගේ මත ඉදිරිපත් කළා කියනවා. මෙතන ඥාන දර්ශනය කියලා කියන්නේ මේ දිවස් දිවස් ලබන්න තරමට මේ සමාධියම එදිනදා ජීවිතයේ සැප පහසුකම් ඉක්මවල දිවස් ලබන මට්ටමට යනවා. මේක සරුවචාන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ තිබුණා. උන්වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු මේ ඥාය දික්තමේ සැප පිණිස කැලේට ගිහිලා බොහොම දීර්ඝායුෂ ලැබුවා. බොහොම ලස්සන සුන්දර ජීවිත ගත කරා. ඒ මන්දිරට නක්ෂත්‍රය ඇති කරා, ඒ වගේම ඔය ආයුර්වේද ක්‍රම, තුන්කල් දක්නා ඥාන, අනුන්ගේ ආත්මය කියන ඔක්කොම ඇති කරගත්තා. නමුත් සරුවචනාංශයේ විසින් සමාධියට එකතු කරන තුන්වෙනි කාරණයක් තියෙනවා. එනත්තම් සරුවචනක අලුතෙන් මනුෂ්‍ය වර්ගයට පූජා කරපු දේ තමයි සති සම්පජඤ්ඤාය සංවර්ධන. ඇතිවෙච්ච සමාධිය සතිය සහ සම්පජඤ්ඤය පිණිස පාවිච්චි කරනවා කියන එක ਸਰවඥන්සේ පහළ වෙන්න කලින් තිබුණේ නැහැ. ඒ ඇත්තෝ මේ එදිනදා ජීවිතයේ සපත් ඔය දිවස් ලබන එකක් තමයි අන්තිම උසස් ඊර්ෂි ඥාන විදියට සඳහන් කරේ. ඒත් තමයි ලෝක පාලනය කරේ. ਸਰවඥන්සේ එතෙන්ට යනකම්ම සිද්ධාර්ථ ගෞතම ගියා. කියලා තේරුම් ගත්තා මේක නන් නෙවෙයි අවසාන. කිංකුසල ගවේෂක හොයනකොට තමයි උන්වහන්සේට හම්බුනේ මේ වගේ බාධා වලින් තොරව සමාධිය ඇති වුණාට පස්සේ සති සම්පජාඤ්ඤය පිණිස ඒක පාවිච්චි කරන්න ඕන. ඒ මොකද අර කියන එදිනෙදා සැපත් ප්‍රතිබ්බචක්කු ඥානක් හේරම සංසාරෙමයි වඩන්නේ. භවයේ ඇතුළෙමයි කරකරේ. භවයෙන් පිටවීම හිතන්නේවත් නැහැ. ඒ නිසා සමාධියෙන් මේ ජීවිතේ සැපවත් විඳීම සඳහා සමාධි භාවනා කිරීම ඒ වගේ දිබ්බචක්කු ඥාන සඳහා සමාධි භාවනා කිරීමට ගන්න ප්‍රයත්නය පෙන්වන්නේ Taman හිරගේ කිඳගෙන මේ හිරගේ සායංගාණ්ඩයි ඒක ලස්සන කරන්න උත්සාහ කරනවා වගේ. ඉන්නේ හිරගේක බව දන්නේ ඒක තමයි මේ සායංගාණ්ඩ. ඒක ඉතින් උපමට්ටම් කර කර මම ඉන්නේ නම්බුකාර හිරගේක කියලා කියනවා. මම නම්බුකාර හිරකාරයෙක් කියලා කියනවා. නමුත් මේ හිරේටයි තද වෙන්නේ බව දන්නේ. කසාදෙටත් අපි කියනවා හිරේ කියලා. මේ සේරම පෝෂණය කරන අය තමන්ගේම ප්‍රතිතද කරගන්නව නැත්නම් බෙල්ල මිරික ගන්නවා වගේ වැඩක් තමයි කරන්නේ. ඒ නිසා සරුවචනාංශේ මේ දෙක අහක දාන්නේ නැහැ. ඊට ධම්ම සුඛ වීරණියත් ඥාන දර්ශනයත් අහක දාන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරන මේ ලැබිච්ච ස්පාසුව තුල මේ විවේකයේ තුල මේ කියන්නේ සාධන චිත්ත විවේකයේ කියලා ඒක ඥාන දර්ශන මේ සති සම්පජඤ්ඤේ සඳහා යෙදෙවොත් ඒ පුද්ගලයාගේ අර දිබ්බ චක්කුම් සහ මෙලෝ සැප විඳ විඳ අතර පෞරුෂත්වයේ විශාල වෙනස්කම් වර්ගයක් තියෙනවා. මිලෝ සැප පිණිස හෝ ඔය දිබ්බ චක්කු දිබ්බ සෝත සඳහා සමාධිය පාවිච්චි කරන එක නා සමාධිය නම්බුවට කියලා කලකලා. මේ සමාධිය මගේ කියා ගන්නවා. මගේ ආත්මය කියා ගන්නවා. නැත්තම් මේක මමේ කියා ගන්නවා. සති සම්පජඤ්ඤයට අනේකන දැනගන්නවා මේකත් අමුතුම හිරයක්. මේ සමාධිය මම නෙවෙයි මේ සමාධිය මගේ නෙවෙයි මේ සමාධිය මගේ ආත්මේ නෙවෙයි කියලා දැනගන්න එක තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට සති සම්පජන්ණය කිය. එතකොට මේ පුද්ගලයා මේ සමාධිය වඩුවෙක්ගේ තියෙන ආයුධපකරණයක් වශයෙන් බාර ගන්නවා මිස සමාධිය කියන්නේ සක්විති රජ කෙනෙකුගේ ඔළුවේ පළඳන මිනි ඔටුන්නක් කරගන්න යන්නේ නෑ. සමාධියෙන් ගත යුතු වැඩ ටික ගන්න සමාධියෙන් සමාධිමත් කෙනෙකුටම ලැබෙන මේ සති සම්පජඤ්ඤය කියන එක සරුවචනාංශයේ දක්වපු එක ඉස්මතු කර ගන්න ඕනේ. ඒක ඉතින් අර සමාධිය ඇති වෙන්නේ ඉස්සලා ඉස්මතු කරන්න තමයි. සමාධිය ඇති වුණාට පස්සේ ඉස්මතු නොකරගත්තොත් ඒකත් කටුගයක් බාටපත් වෙනවා. මේ කටු බෙරයක් බාටපත් වෙනවා. කුරුසියක් බාටපත් වෙනවා. වදකාකාරයක් බාටපත් වෙනවා. අද ලංකාව විතරක් නෙවෙයි සාසනය දිහා බලනකොට යම් යම් ප්‍රමාණවලට සමාධිය ඇති කරගෙන විඳින වදයි කරන විලෝපනයි කරන ප්‍රකාශනයි දිහා බලනකොට මම හිත කියන ආමතුගෙන කිව්වා මට නම් හිතෙනවා ආයසතුන් දැන් නම් භාවනාව ඕනට වැඩි කියලා කිව්වා. මොකද මේ කිසිසේත්ම මේ සමාධිය සති සම්පජාඤ්ඤය දෝ දන්නේ නැහැ. අඬහැර පාන. කියා පාන්ට යන. එතකොටත් අර මේ ගියා හඳුරන්ට ඇති වුණා වගේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක හිංසා විතක්ක නොයේයි කියලා කරදර නොකරයි කියලා සාතිකයක් දෙන්න අමාරුයි. ඒ නිසා සමාධිය ඇති වුණාට පස්සේ මේ කියන ගුණ ඇති වුණත් ඒ මතින් සති සම්පජාඤ්ඤය ඇති කර ගන්න දන්නේ නැත්නම් ඉතින් චෙක් කරලා බලන්න වෙනවා මෙයා බෞද්ධයද කියලා. ඒ පුද්ගලයන් කියන්නේ අනික් කටටත් වැඩිය මම බෞද්ධයෙක්. මොකද අනික් කටට වැඩිය මයි ළඟ සීලයක් තියෙනවා. අනික් කටට වැඩිය සමාජයක් මයි ළඟ තියෙනවායි කියලා. උප්පන්න සාතිකෙත් තියෙන බෞද්ධයයි කියලා ඉලක් කියලා කියා. නමුත් මේ සාරවත්නාංශයේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු මේ පණිවිඩය ගැලවුම විමුක්තිය මේ හිරගේ තායම් කර කර ඉන්නව වෙනුවට මේ ඉන්නේ හිරගේ අබ්බාව විංගයක් අත්කපාන එකේ පැනලා ඵලයන් කියන්න තියෙන මේ සති සම්පජඤ්ඤයට හිත යොදන්නේ නැත්නම් ඉතින් අක්කඳෝමයි කියලා තමයි කියන්නේ. ඉතින් මේක තමයි කලාතුරකින්ම සිදුවෙන දේ. හොඳට සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය විමුක්තිය පිණිස සති සම්පජඤ්ඤය පිණිස පාවිච්චි කරනවා නම් ඒකට කියන්න තියෙන්නේ ඒවා උපක්ලේශ වශයෙන් සලකන්න. හොඳ සමාධියක් ඇති වෙනවා ඔය උද්‍යප්පේ ඥානයේ මැද තරුණ අවස්ථාවේදී තද බල නිකාන්තියක් ඇති වෙනවා භාවනාවට පුදුම බැදියාවක් ඇස් දෙකවත් අරින්න කැමති නෑ එතනම ඉඳගෙන. නමුත් මේක තමන්ගේ ආත්මේ වර්ධනය කරගන්න සක්කාය දිට්ඨිය වඩන මට්ටමට යන්න ඉඩ තියෙනවා. එතකොට දැනගන්න ඕනේ මේක නෙමෙයි මගේ අවසානේ මේ සමාධිය ඇවිල්ලා තියෙන්නේ ඒක මෙනෙහි කරලා පැත්තකට දාන්න. පැත්තකට දාලා සති සම්පජඤ්ඤය ඉස්සර කරන්න ඕනේ. නොකලොත් අර සමාධිය ආතාවට සමාධියෙන් වැටලා සමාධියම නැයිනේ. ඒකට කියනවා ඇතුළත නතර වීම කියලා. ඇතිවිච්ච සමාධියට ආසා වෙලා ඇතුළට නතර වීම. බාහිර නතර නැහැ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ඕටර වැටිලා බාහිරේ දුවගෙන ඇවිදිනවා මිනිගුවක් පස්සේ දුවන මුවෝ වගේ. එහෙම නෙවෙයි දැන් හොඳටම සමාජයක් ඇතුළේ ඇතුලේ ලස්සන දැකලා ඇතුලේ නතර වුණොත් මන් නම් දැන් හරි මත් නම් දැන් ඔක්කොම හරි කියලා ගොඩ ගන්න බෑ බුදුහාමුදුරන්ටත් ගොඩ ගන්න බැරි තත්ත්වයකට. අන්න මේක අභියෝගශීලීත්වය මේක සමාධියෙන් සමාජයෙන් දකිනවා නම් ඒකත් සමාජයෙන් ලැබිය හැකි ආනිසංසයක් හැබැයි සත්පුරුෂයාට පමණයි. හැබැයි මේ කියන්නේ මේ දස දාන වස්තු කැප කරන්න කැමැති, අබේ දාන දෙන්න කැමැති, තමන් සීලවන්තකම කියාපාන්නට කැමැති නැති සමාධියත් එමත් එක නොකියා පාන්න කැමති නැති පුද්ගලයාට විතරක් මේකේ දක්ෂකම ඇති වෙනවා. අන්න එහෙම මේ ඇතිවෙච්ච සමාධියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්නේ සති සම්පජඤ්ඤේ පහල කරන්න පුළුවන් වෙන්නේ සමාධිය තියෙන කෙනාට පමණයි. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපිට කියන්න තියෙන්නේ දිනූරට හැරපියා යන රජ කුසේ. යුද්ධ කළ දිනාගත්ත තමගේ රාජ්‍ය අතහැරලා දාලා යන රජ කුසේ සමාධිය ඇති වුණත් මේක නෙවෙයි නිස්සතාව කියලා. ඉදිරියට යන්න නම් ලොකු හික්මීමක් අවශ්‍යයි. ඒක ඒ වෙලාවේ නාවොත් ආයෙත් අර එක තැන කරකැවෙන මෙට්ටයි වෙන වලිගහප අල්ල ගන්න දඟන බල්ලෙක් වාගේ එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. හුඟක් වෙලාට පිරීමට හේතු වෙනවා. නමුත් හොඳ කල්යාණ මිත්‍රයෙක් දැකලා මතක් කරලා දුන්නොත් බාණ්ණායට වැඩිය දානවන්තයි, සීලවන්තයි, සමාධිවන්තයි. නමුත් ඕක ආඩම්බරයට ගන්න එපා. ඕක නෙමේ බුද්ධ ශාසනය කියන්නේ. ඕක නෙවෙයි නෛර්යානික සත්‍ය ධර්මය කියලා කියන්නේ. ඕකත් අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් අරගෙන සති සම්පජඤ්ඤය වඩන්න ඕනෑ කිව්වොත් මුගක් වෙලාවට බණ කියන අය පිළිබඳව තරහක් වෙනවා. හිතනවා එක මේ ඊර්ෂ්‍යාවට කියනවා නැති නිසා කියන අය පිළිබඳව කියලා. නමුත් සර්වඥාන්සේගේ ශාසනය අනන්තවත් අප්‍රමාණවත් නිදර්ශන තියෙනවා. මෙතෙන්ද ගිහිලා බේරින් ගාඩ බැරුව නිකාන්තියට අහු වෙලා සමාජයට වශී වෙ නැට්ටෝ. ආ මේක නැති කරන ඇත්තන්ට අපි කියනවා සති සම්පජාඤ්ඤය පිටපු ඇත්ත කියලා. අන්න ඒ ඇත්ත අනිවාර්යයෙන්ම වැටෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක කෙලින්ම වැඩිලා තියෙන ආසුරක්ෂය කර ඥානෙට. ඒ මොකද අර උත්කෘෂ්ඨයෙන් ලැබෙන සමාධියවත් මම මේ මාගේ ආත්මය කියලා ගන්නෑ. ඉන් පස්සේ පහළ වෙන කිසිම විදර්ශනා ඥානයක්වත් කවදාකවත් මේක මම මගේ ආත්මය ගන්න මේක ධර්ම න්‍යායක් වැඩ කරන්නේ. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය වුණොත් ඒක එන ඒක ධර්ම නියාමයක් ඒක මගේ බූදලේ නෙමෙයි. මට මේ ආවේ ගුරු પરම්පරාවක් ඇසුරු කරලා ඒ අත්ොත් එක්ක කටයුතු කරපු නිසා මට මේක ආවා මිස මගේ බුද්ධිය සින්න වෙලා නැහැ කියලා කවදාකවත් ඒකත් එක්ක අඳුර ගන්න යන්නේ එහෙම කෙනාට විතරක් මේ ආශ්‍රක්ෂකර ඥානය කියලා අවසාන ඵලයේ සමාධිය ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා මේ සමාධිය ඇතිවීම අසත්පුරුෂයාට මහා දඬුවමක් වෙනවා. ඒක පිළිබඳ විග්‍රහයක් කරන මෑත ඒ ඇත්තටම මේ අධ්‍යාපනඥයන්ගේ ප්‍රකාශන සර්වචනසේ දේශනා කරලා තියෙනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටි. ඒ මිත්‍යා දෘෂ්ටි වලින් 49ක්ම පහළ වෙන්නේ සමාධියේ තියෙන අයට. සමාධියෙන් ඇතිවෙච්ච අතුරු පළ විදියට. සමාධිය නැති අනික් අයට 19ක් 13ක් පහළ වෙනවා. සමාධියෙන් පරිබාහිර නිසා සමාධිය ඇති වුණාට පස්සේ ඔය নানা ප්‍රකාර මතවාද වලට අහු වෙන තින ඉඩ අඩු වෙනවාමයි කියලා නම් කියන්න අමාරුයි. ඔය කල්ලාතුම අපේ අනිත්‍ය සංඥාව, අනිත්‍ය දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව වඩාගෙන එනේන දේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන පැත්තට ගියොත් නම් කවුරු හරි කියනකොටවත් තේරුම් ගන්න. මේ සමාධිය නෙවෙයි මේ ශාසනයේ නිෂ්ඨාව. ප්‍රඥාව. ඒ ප්‍රඥාවට ඉඳ ලැබෙන්නේ සමාධිය අධ්‍යයත් ගන්න පමණයි. නමුත් ඒ සඳහා සමාධිය කෙරෙහි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන පැත්තෙන් නැත්තම් සති සම්පජඤ්ඤයේ බලනවා කියන එක විතර සෙල්ලක්කාරකමක් මෙන්න කිසිම ශිල්පයක ලෝකේ නැහැ. හැම ශිල්පෙම ලෝකේ මනුස්සය බැලලා. ඇති කරගත්ත මිනිහා මේක මගේ ශිල්පය කියලා පේටන්ට් රෙකෝඩ් කරගන්නවා. රෙජිස්ටර් කරනවා. මේක මගේ කම්පැනි මගේ දෙය කියලා. මේ සමාජයේ එනකොට සරුවත් සඳහන් කරේ කිසිසේත් මෙහෙම අල්ලන්න එපා. ඒක ධර්මතාවයක්. මට ඉදිරියට යන්න ඕන මේ සමාජය පිළිබඳවත් අර විදිහට බලන්න සතිය සම්පජඤ්ඤයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක එකක් භයානක අනුතරංග වීමක් කරන්න පුළුවන්. සතිය නෑ සමාධිය ඇති වෙලා මේ සමාධිය දිහාවට මේ සමාධිය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන එක කවමදාකවත් ස්වයම්බුහුව පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. නැත්නම් මේ සමාධිය දිහාවට පහළ වෙන නියම සම්‍යක් දෘෂ්ටිය කවදාකවත් කල්පනාවෙන් පහළ වෙන්න පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. පරතෝ ഘോഷය කියලා කියන්නේ මින් එහා පැත්තට ගිය කෙනෙක්ගෙන් ඇහෙන බණ. ඉතින් සමාධිය නැතුව පරතෝ ഘോഷය ලැබුවට කලෙ මුලින් නමලා තියෙන වතුර ඇක්කරෝ වගේ වැඩන්නේ. සමාධිය ඇතිවෙච්ච වෙලාවේ පරතෝ ഘോഷය ලැබුණොත් ඒ පුදුරට උකහා ගැනීමේ ශක්තිය තියෙනවා. හැබැයි මේ මනුස්සයාට පේන්නේ ඒක ආත්ම නිෂේධනයක් වගේ. අපරාධේ නම්බු කරන්න තියෙන මේ සමාජයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා සලකන්න ගියාම එතකොට මේ කවුද මේ සැප විඳින්නේ කියලා নানা ආකාර තර්කෝට අහු වෙනවා. ඉතින් සර්වඥයන් සඳහන් කරනවා ද්වේමේ භික්කවේ පත්‍ය සම්මාදිට්ඨිය උපාදාය පරතෝච ගෝසෝ අජ්ජත යෝනිසෝ මනසිකාර. මහනි මේවැනි අවස්ථාවක හොඳට සමාධිය ඇති වුණාට පස්සේ ඒ කියන්නේ සීලවන්තයරත් ඕන තමයි. දාන දෙන කෙනාට ඕනේ. එවැනි කෙනෙකුට සම්‍යක් දෘෂ්ටිය පහළ වීමට නම් අතිවාර්ය අංග දෙකක් තියෙන එකක් පරතෝ ഘോഷේ. හරියට බුදුහාමුදුරේ ඊළඟට පෙනී හිටලා උපදේශේ පෙනී හිටලා කියන්න ඕනේ මේක නෙමෙයි මම කියන්නේ මේක නෙමෙයි ආත්මය කියන්නේ මේක නෙමෙයි මගේ කියන්නේ එහෙම කිව්වොත් උතන ආත්මෙට අහු වෙනවා. එහාට යන්න බුද්ධාධිත්වනාස්ලා ගියා මේකයි නියම බණ කියලා පරතෝ ഘോഷයට අහුම්කන් දුන්නොත් ඊකාට යොන්සි මාත් කාට හෙදෙව්වොත් සමාධිය නැති කෙනාට වැඩිය හරි දක්ෂකමක් තියෙනවා. නිසා අනිවාර්යයෙන්ම සමාධිය ඇති කරගන්නට ඇති කරගත්තු සමාධිය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන જાති සත්පුරුෂයන් අසුර කරමින් පරතෝഘോഷේ ලැබෙමින් අනුග්‍රහ කළොත් ඇත්තටම එවැනි කතාවලට තමයි සමාධි කතා කියලා කියන්නේ. ඒ නිසා මේ ගිය පාරත් අපි පැයක් විතර ගත්තා, අදත් පැයක් විතර ගත්තා. මේ ධර්ම ගොඩාක් මේ භාවනා කරන්න අතුගාව තියෙනවා. මේ ධර්ම කෙරෙහි පැවතිය යුතු ආකාර දන්නේ නැති නිසා මෝඩ වඩුව ආයුධත් එක පොර බදලා අතපය කපා ගන්නවා වගේ තුවාල කරගන්න. ඒක හැබැයි අපරාධයන් එක ස්වභාවයි. නමුත් ਸਰවඥයන්ස අනුකම්පාවෙන් ඒවට ඉර ඇඳලා කියන ඒ ධර්ම වඩන ගමන් බණහන සාකච්ඡා කරනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජාඩියට මූඩිය වගේ ඒ අදාළ ප්‍රායෝගික ධර්ම කොටස් එකතු වෙච්චම ඔන්න බිම්මක් පයින්. ඉතින් යනු බලන සමාජයේ බොහෝ වැදගත් කඩපීමක්. කඩීමක්. නමුත් තල්ල කඩා ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සියලු දෙනාම ශක්ති ප්‍රමාණය සමාධිය ඇති කරගෙන ඒ කෙරෙහි විපස්සනා භාවනා යෝගාවචරයක් බැලිය යුතු ආකාරයට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අනිත්‍ය සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් බලා ගැනීමට ධෛර්යය ඇතිවීමට මේ ධර්ම කොටාසයත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අනවඤ්‍යතා වර්ධනිත විතක්ක පරානුජයතා වර්ධන විතක්ක ලාභසක්කාර සංයුක්ත විතක්ක ජනපද විතක්ක කියනවා ඔය හය පෙනු පෙනුමට පේන්නේ සත්පුරුෂයි වා හැබැයි ඒව තමයි ගොඩාක් අපේ ජීවිතේ නාස්ති කරන්නේ ඒව නාස්ති කරනවා කියලා කිව්වොත් සදාචාර සම්පන්න මිනිස්සු බනිනවා අපිට නමුත් අපේ ඥාතින් ගැන කල්පනා කරගෙන ඉන්නවා රටවල රෝල්ලෙන් ලෙඩ පැතිරෙනවා දොළරක නම් බනිනවා කියලා ජනපද විතක්ක විදනවා මම කොහොමද මේ තියෙන සත්‍යේ ලාභ සත්කාර උපයන්නේ කියලා හිතනවා. මේ මේ කායිකවත් මම ඊට පස්සේ බැනුණා ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතනවා. අනවඤ්‍යතා පරිදංගිතක්. මේ අද ලෙඩ වුණාට ඊට පස්සේ මම ලෙඩ නොවි ජීවත් වෙන්නේ කොහොමද කියලා අමර විතක්ක පහළ වෙනවා. ඉතින් මේ වගේ හිත නිතරම කැලසි කැලසි තියෙන. හැබැයි ඒක ඉච්චර ලොකු එල්ලයක් නෑ අර හිතක් මේ හිතකට පැන පැන පැන පැන ඒක නිකන් අවුල් කරනවා. කාම විතක්ක ව්‍යාපාද විතක්ක අපේ හිතේ ඇති කරලා විතික්‍රමණය කරලා අපි සීලේ කඩලා නාස්ති කරනවා. අනිත් જાති දෙකෙන් මේ විතක්ක ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අටුවා විස්තරය අනුව අර පස්සේ කියන විතක්ක 6 දැනගන්න කලබල වෙන්න එපා. ඒකේ සමාධිය වැඩනකොට තමයි තේරෙන්නේ මේ මේ ළමා වැඩක් මේ කරන්නේ නේද හිත හිතා ඉඳලා වැඩ නැහැ කරන දේ කරපන් ඕවා හිතලා මේ බාහන කරන්න ඕක කරන්න යාවේ කියලා ඒක පොඩ්ඩක් නරක කියන්න නැතුව හොඳ කියන දේ පැත්ත කරගන්න. නමුත් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙනකොට එතකොට ඒක මැඩ වැඩි. අනේ මැඩලීමේදී <clears throat> ඒ කාම විතක්ක සමත ක්‍රමයට මට ලබන්න පුළුවන් විපස්සනා ක්‍රමයට ගන්න. කාම විතක්කේ ආවනම් අසුබේ වඩන්නේ කියලා සමත උපක්‍රමයක් තියෙනවා. විහිංසා විතක්කේ ආවනම් මෛත්‍රී වඩන්නේ කියලා සමත උපක්‍රමයක් තියෙනවා. ව්‍යාපාද විතක්කේට මෛත්‍රී වඩන්නේ කියලා බුද්ධානුස්සති වඩන කියලා එව්වා ඒ වෙලාවට අර මේ හිරි වටලා වැත්තකට දාලා ගන්න පුළුවන්. හැබැයි කියන தත්ත්වේ විස්තර කරලා විග්‍රහ කිරීමක් ඒක වෙන්නේ තුවාලේ පැලැස්සක් දාලා අලවලා වැත්තකට ගන්න එක විතරයි කරන්නේ. බෑ ඒ වෙලාවේ මඟ අරව ගන්න යන්න පුළුවන්. පස්සේ ආපහු එනවා. ඒ වෙනුවට සතිපට්ඨානයේ හතරවෙනි කොටසට වගේ යන ධම්මානුපස්සනාවේදී කියනවා uppannam kama vitakkam santam me ajjattam kama vitakkam attime ajjattam kama vitakkooti pajana. තමන්ගේ හිතේ කාම විතක්කක් ඇවිල්ලා මකන්න යන්නේ ඒ වෙනුවට අසුබ වඩන්න යන්නේ නැහැ. මම හිතේ දැන් කාම විතක්කක් ආවා කියලා දැනගන්න. නැති නැති කාමිතක් නැත්නම් කාමිතක් ආවයි ඉස්සලා හිත තැම්පත් දැන් අවිස්සුණා. ඉස්සලා හිත බොහොම සන්තුෂ්ටයි. දැන් මේ දෙස් දෙනවා. ආදි වශයෙන් අර විතක්කේ පැමිණීම නිසා ඇත්තට අවුල දිහා ඉන්නව මිසක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අයින් කරන්න යන්නේ නැහැ. කාමිතක් ආවයි කියලා දැනගන්න. ඊට පස්සේ දැන් මේ හිතේ විතක්කේ තියෙනවා කියලා දැනගන්න. මෙන්න හිතේ විතක්කේ අයින් වුණා කියලා දැනගන්න. එතකොට මේ කාම විතක්කයේ අනිත්‍යං දුක්ඛං අනාත්තං කියලා මහත්ය ප්‍රකාශ කරාට මේ බහැදිලි ක්‍රමේ නම් නැත්නම් ආරක්ෂා ක්‍රමේ නම් විතක්කේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියලා දකින එක විතරයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ගියත් ප්‍රතික්‍රියාවක් වෙනවා. අපි තාම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා නෙවෙයි මේ පටවන්න හදන්නේ. මොකද මේ කාම විතක්කේ මුල මේක මැද මේක අග මේක. විහිංසාව විතක්කේ මුල මේක මැද මේක අග මේක. ආදි වශයෙන් මේ විතක්කේ මුල මැද අග බැලීම අපි කියනවා විපස්සනාව කියලා. එතන එවැනි බාධාකාරී විතක්ක පැමිණිච්චාම විපස්සනාවේදී බුදුහාඳුරෝ අපිට ආයුධ දෙකක් දෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා "ද්වේ මේ භික්ඛවේ පරියායන භගවතා ධම්මෝ භාවස්සන්ති පාපම් පාපතෝ පස්සත" අයම් පඨම ධම්ම දේශනා පාපම් පාපතෝ දිස්සා තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්තං ဒုတိ ය ධම්ම දේශනා. මහනේ හිතට මේ අපි ගත්ත විතක්යක් ආවම විතක්යක් ආවා කියලා දැනගන්න එක පළවෙනි පියවර. දැනගෙන කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. කලබල වෙන්නේ නැතු නරකයි කියන්නේ තෝරන්නේ. එහෙම දැනගෙන ඒක රෝග නිర్ణය කරාට පස්සේ තමයි අවශ්‍ය බෙහෙත දෙන්නේ. රෝගේ හරියටවත් දැනගන්න නැතුව මුලැමැදාක දකින්න නැතුව බෙහෙත් දෙන්නේ කියොත් අඳුන්කක් වලට බෙහෙත වරද්දා ගන්න. එතකොට බෙහෙතෙන් හට ගන්න ලැබෙන්නේ. දැන් රෝගී ඉන්න ආරින්නේ. මේ මුල මේ මැද මේ අග කියලා. අන්න ඒක දැකීමේදී ඒ රෝගය රෝගේ වශයෙන් පාපේ පාපේ වශයෙන් විතක්කේ විතර්ක වශයෙන් දැක ගැනීම කලින් ධර්ම දේශනා බුදුහාමුදුරුවෝ. ඒකට බුදුහාමුදුරුවෝ මොනවද දැන්නේ? පාපේ අපව තමයි බලන්නේ. එන්නේ ඉස්සලම දුවන්න පටන් ගත්තොත් කරපන් එන්න පටන් ගත්තොත් සැරෙන්න පටන් ගත්තොත් මේ මනුස්සයා ඉතින් අර යකා එනකොට යකත් අරගෙන දුවන මිනිහෙක් ආවා. ඉතින් ශ්‍රී පාපේ පාපේ කියන්නේ. ඊට පස්සේ මම ඔබට කියලා දෙන්නම් ඕකට කරන වැඩි. ඒ විදිහට දෙපාරට පහර දෙන්නේ කියලා කියන විපස්සනාදී. සමතේදී නෑ. සමතේ රාගේ එනකොටම බය වෙලා යටහත් පහත් ආශ්‍රේ වඩනවා. නමුත් ඒක తాවකාලික මගහැරීමක් විතරයි. හැබැයි දෙකම දන්න මිනිහා දිනනවා. සමත උපක්‍රමයට හා විපස්සනා උපක්‍රමයට දන්න කෙනා මේ උපක්‍රම දෙකම පාවිච්චි කරලා සටනේ දෙනවා. ඒ කියන්නේ ඒ දෙකම භාවනා කියන දැනගන්නවා. නෑ සමතේ වශයෙන් රාගයට අසුබේ වඩලා තියෙනවා. ආවා කියලා. නෑ අසුබේ වඩලා තියෙනවා. ඒකත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් විපස්සනාවතේ රාගේ රාගේ වශයෙන් මේ මුලින්ම මේක ගන්නවා. ඒ උපක්‍රම දෙකම සමත උපක්‍රමයේ සහ විපස්සනා උපක්‍රමයේ දෙකම දැනගන්නේ භාවනා ජීවිතේ උකෝ කියලා කියනවා. එක්කෙනෙක් සාමාන්‍යයෙන් උතෙන් යනකම් එකයි යලා යන්නේ. සමතේ දන්න එකන සමතේම යන්නවා තමයි. මොකද එයාට ගුරුවරයා කියලා දෙනවා ඔක හරියන්නේ නැහැ පුතේ. මොකද මේකත් තරම් ඵලයන් කියලා විපස්සනා උගන්වන. විපස්සනා යනකොට කියනවා ඕක කිය ඔක හොඳයි. මොකද හරියන්නේ නැහැ. සමතේ ටිකක් කරපන්. කොහොම කරත්මයි තේ වඩලා තියාගන්න. මේක කොකටත් හොඳයි කියලා. ඒක නිකන් අර බාල්දියක් හදලා ගැල්වනයිස් කරනවා වගේ වැඩක්. ආයේ මලකට කන්න නැති වෙන්නේ ගැල්වනයිස් කරනවා. රේන්ෆෝස් කරනවා. ඒ මුළු ජීව දෙකම යතු නෙමෙයි යන්නේ එකක් හදගෙන ගියත් ඇති. හැබැයි කාට උපදෙස් දෙන්න හදනවනම් එහෙම නැත්නම් තමන් ඒ කාම ලෝකේ වැඩකට යන්න හදනවනම් අවුද දෙකම ලැජන්නේ. සමතාවුදේ වුණ සමතාවුදෙන් ගන්නවා විපස්සනාවුදේ ගන්නවා විපස්සනාවුදෙන් ගන්නවා. එතකොට තමයි තියෙන යම් කිසි විදිහක පරිත්‍යාග. ඉතින් අද බහැලා ඉන්න කට්ටියට මමට එකක්වත් නැහැ. ගන්නත් දැන් ඒකට විදර්ශකයේ දැකීම විදර්ශනාව වෙනවනේ. දර්ශනා විපස්සනා කියන වචනේ ඩෙෆිනිෂන් එක ඔක තමයි. විදර්ශනා කියලා කියන්නේ විශේෂ දැක්ම ප්‍රතික්‍රියා නොකර බලා සිටීම. බලාගෙන එක නම් අපි දන්නවා. අපි ගල්කොටම ප්‍රතික්‍රියා කරන එක නෑ අපේ වැඩිච. මං වගේ කෙනෙකුට කාමයක් මතුනා කියලා අපි තැවෙනවා. තැවෙනකොටම තැවීමම අපි යට කරනවා. අපි වැටෙනවා, අපි දාස වෙනවා, අපි වාල් වෙනවා. දැන් තැවෙන්න දෙයක් නෑ හිතේ නතුව. ගස් ගල් වෙනවා රාගේ. ඒක දැන් ඇවිල්ලා තියෙන කමන්නේ. මම මේක දිහා බලාගෙන ඉන්නවා කියලා ඒක බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය දක්ෂ වෛද්‍යවරයෙක් ඇති. දක්ෂ වෛද්‍යවරයා ලෙඩා නැතුවට දඟලන්නේ නෑ. දඟලුවොත් ඌ දෛත්‍යවරයෙක්. එයාට දැනගන්න ලෙඩා කොච්චර දැඟලුවත් මම ශාස්ත්‍රය දන්නේ කෙනා ඔබ පෙළෙන කෙනා අඬන ලෙඩා උනේ ලෙඩා ඉන්න කාට මේ බයතර දෙන්නේ නැහැ ලෙඩා ලෙඩා ඒකේ සර්වඥාන්ත කියන්නේ ඔබ ඔබම වේදාවයක් කාමයේ ආපුවාම ප්‍රශ්නයක් නෑ රාජකීය අපරාධයක් නෙවෙයි දැන් කාම හිතක් තියෙන එක දැනගන්න හැබැයි ඒකට වාල් වෙලා කාමයට බහැලා වැඩ කරන්න යන්න එපා එතකොට ඔබ බේරගන්න කවුරුත් නැහැ මුල් අවස්ථාවේ කාමයේ දකින්න පුළුවන් ද්වේෂය දකින්න පුළුවන් මෝහය තමයි අල්ලන්න අමාරු. ටික ටික ටික ටික පුරුදු කරන යනකොට තේරෙනවා මෙන්න මේ කියන වැඩ පිළිවෙල. කාමයේ දැකලා මේක කාම වශයෙන් අවබෝධ කිරීම කවම කවදාකවත් තිරසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට භූතයෙකුට කරන්න. දෙවියෙකුට ප්‍රශ්නෙට කරන්න බෑ මෙහෙ පුරුදු කරලා කියන එක. මනුස්ස ලෝකේ ඕකටම හදපු තැන. කාමයේ තියේදී කාමයේ තියෙන කියලා දැනගෙන වාල් නොවි නතු නොවි ඉන්න පොඩි පේස් එකක් තියෙනවා. අන්න ඒ ඉඳ විතරම විපස්සනාට තියෙන ඉන්නේ. කාමයට අහුනොත් කාම ලෝකයට අහුවෙලා අපි දස අකුසල ක්‍රියාවට වැටෙනවා. එහෙම නැතුව මේ කාමේ නොයන රූප ලෝකෙට කියලා ධානාගත වෙලා හිටියොත් අපි මේ පරිශ්‍රණය කළ කවදාකවත් අපේ හැකියාවක් මතු කරගන්න මේ අපේ තියෙන දක්ෂකම් මතු කරගන්න හම්බ වෙයි. හම්බ වෙනවා. ඒ නිසා මේ මැද ඉන්න මිනිහා විතරයි ජීවත් වෙන මිනිහා කියන්නේ ඔතන ඉන්න මිනිහා විතරයි. අනිත් ඔක්කොම නිකන් ජීවිතේ සමුහරගෙන එක්කෝ පිළිවෙජ් එකට හොලා පැනලා ගිහිල්ලා එහෙම නැත්නම් එන්නෙපයි කියලා හැංගිලා ඒව දක්ෂකම් වේ. බුදුහාම කියන්නේ ලාස්තියක්. සීලයක් තියාගන්නේ සමාධියක් තියාගන්නේ. උතෝට එන්න අරපන් ඉතින්. ඇවිල්ලා එනකොට ඉස්ලාමයේ එන එකයි නම කියපම් අම්බකාරය. ද්වේෂය. ආ නම කියපු ගමන් ඕගොල්ලෝ ඉබේම නිකන් මේ ඉටි උණු වෙලා වැටෙනවා වගේ වැටෙන්න පටන් ගන්නවා. දුවන්න ගත්තොත් එනවා කන. නමුත් අර මුල් අවස්ථාවේදී කෙලින්ම මුල දිලා නම කියලා කතා කරනවා කියන එක ඇහෙන දීර්ඝත්වයක් පුරුදු කරන්නේ. දැනෙන මේ කාය ජීවිත නිරපේක්ෂව උදන්න බලාගෙන ගිහිල්ලා කරන්නේ මේ කාමයට වාල්කම් කරන එකක් නෙවෙයි ඉතින් කරන්නේ. කාමේ කාමයේ ඇති හැටියෙන් දැක ගන්න ගන්න උත්සාහය. ඒක උගාවක් ඇඩ්වාන්ස් එකක්. උපමේඥාන සීතාමඥාන තුලින් කෙලෙස් උපසමය වෙනවා කියන කාරණිය මට මම මතකයි ධර්ම දේශනාවේ තිබුණා. මට මෙතන විකල්පයක් තියෙනවා මේ අනුප ඒවා තුලින් මේ උපසමයේ මඩලා තියෙන අනුපසමයේ මතුවෙන අවස්ථාවක් එනවා වන්දි. දැන් උත්තරමේයන් කියලා අපි ඉගෙන ගන්න දේවල් ඇසු දේවල් වගේ දේවල් ඒවා බොහෝ විට ඇති තැනස්සාට බොහෝ දේ ඇති තැනස්සාට ඔතෙන්දී ඊටත් පැහැදිලි අනුපසමයේ මතුවෙනවා වන්දි කියන එකක් මට කියන්නේ. පැහැදිලි මේ කියන්නේ කාමයේ සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ කියන දෙක පෞරුෂත්වයේ ස්ථිර වෙනසක් කරන්නේ පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන් ඉඩ තියෙන බව පෙන්වලා දෙනවා. මේ පුළුවන්. නමුත් ඒක අත්දැකලා තාම Tamange අතට ආයුධය හුරු කරගන්නේ නැහැ. ඒ නිසා සුතමේ ඥානේ තියෙන කෙනා ඉදිරියට ගියොත් සුතමේ චින්තාමේ ඥානේ දීලා කරබැලීමේ ආසාව ඇතිලා කල්ලා හදාන අනාගෙන ටිකක් අනාගෙන ටික ටික ටික ටික ටික ටික පුරුදු කරන භාවනාමය ඥානය නෝ. භාවනාමය ඥානෙමත් මාර්ග ඥානයකට යනකම් එනවා යනවා. නැකෙනවා. හිතම ඥාන කියනවා ඊට නිකන් වතුර යන පෙරවල ලගේ. වැල්ල යන දෙයක් වගේ. මොකද ඒක අවශ්‍ය වෙනවා ඊගාව ඥානෙට. ඒක ඊගාව ඥානෙට කියලා දවසක තමයි අපි ඉරිවර්ටිබල් ආයෙ ඉන්න විදිහට ස්ථිරතාවයක් වෙන්නේ. එතකොට උනත් ඔය අනුපසමය කියන එක ඉදක්කන තහිත වික්ෂිප්ත වෙන එක මේ රහත් උනත් වෙන්න පුළුවන්. නමුත් එයා ඉච්චර ඒක ගණන් ගන්නෑ. දන්නවා මේක මේ తాවකාලික දෙයක්. මේකට තැවෙන්න ඕනේ නැහැ කියලා හරියට හේතුව හොයාගෙන යනකොට තේනවා මගේ මෙන්න මේ තන පොඩ්ඩක් යටිපහුව වෙලා තියෙනවා මොන හරි කියලා සුද්ධ කරගත්තම ආයේ උපසමයක් ඇති වෙනවා. හදන්නවාදට පවා පොඩි පොඩි මේ කුකුස් සැකපහලදී මෙන්න පුළුවන්. නමුත් ඒකට ගුරුවරු ඕනේ. යාටම ටික වෙලාවක් හැරිලා බලපුවම හරියට උත්තරේ හම්බෙලා පිළියම් කරගන්න පුළුවන්. සෝවන්නේ චිකනාට ඊට වැඩි ටිකක් දුරට කියනවා. යම් කිසි කම්මං කරෝති පාපකම් පායේ කායේන වාචා උදසේතසාව. කයින් අසදෙන් වචනෙන් අකුසල කර්ම සිදු වෙනවා. නමුත් ඒ පුද්ගලයාට ඒක වහගෙන ඉන්න බැරි වෙනවා. කවුරුහරි ගුණවිතේ ළඟට ගිහිල්ලා කියනවා හරි වැඩි මෙන්න මෙහෙම වුණානේ කියලා. ඒ කියන්නේ බොහොම ඉක්මනට පිරිසිදු වීමේ ආසාවක් තියෙනවා. හැබැයි ගුරුවරයා කියපු ගමන් තක් ගන්න තියෙනවා. පුතග්ජනයට වාගේ නෙවෙයි. Tamanටම සොයම්බු උත්තරේ හොයාගන්න බෑ. සාතන් වාදයට එමෙ නෑ. අවුල් වෙනවා. වෙච්ච ගමන් හැරිලා බලපු ගමන් තේරෙනවා මෙන්න මෙතන පොඩ්ඩක් වයර් මාරු වෙලා තියෙනවා කියලා හදන්න ඕන හරියට. ඒ විචිත්තතාව ඇති වෙනවා. ඒ කියන්නේ චිත්ත ස්වභාවය තියෙනවා. නමුත් එකෙන් වීතික්‍රමණය වෙලා කාටවත් හානි වෙන මට්ටමට තමයි දෙස් දින මට්ටම් වලට යන්නේ නැහැ. ඉක්මනටම තේරිලා පිළියම් කරගන්න පුළුවන් ශක්තිය. එතකොට හුඟක් ස්වාධීන වෙනවා. තවත් එකක් තමයි නේද? ස්වාධීනවලා සාධන තුන්කාරේ ගත්තා. මොනවාද? අපි ආයේ පිටපස්සට ඉතින් ආවද උතුම් ජීවිතේ නැහැ නම්බර. හරියටම. සාරා එක ගැස්තුවක් මට හිතුණා. අතීත අනාගතේ තින්තාවක්. පැතින භාවනා කරන්නේ ඇති කියනකට. අනාගතයේ සමාජයේ මේ දේවල් අපි මවන. ඒවත් මේ පැතිරීම තුලින් මේ ඒක සංසාරික පුරුද්දක් වශයෙන් එනවාද කියන එක පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න. සමහර අවස්ථාවල අත්වලින් භාවනා කරගෙන යනකොට අතීත සිද්ධියක් මත කියලා මොකක් හරි මේ යාළුවෙකුගේ හරි නැත්නම් ව්‍යාපාරයේ ඇති වෙන දෙයක් ඒක පාරට අර සම්පූර්ණ සමාධිය කඩාවැටිලා ඒක තුලම දුවන්න පටන් ගන්නවා තව තවත් තව තවත් තව තවත් දේවල් එකට එකතු වෙනවා ඒක සංසාරික වශයෙන් යන මරණය කියන්නේ සමාධි පැත්තෙන් මේ සමාධි භාවනා කරන සමත පැත්තෙන් ගත්තොත් හිත වැටෙන්න පුළුවන් ඒවරා ඒ වගේ බොරු වලවල් හයක් තියෙනවා අතීතයේදීම සහ අනාගතයේදීම පේන අරමුණට රාග වශයෙන් බැඳීම සහ ද්වේෂ වශයෙන් ගැටීම හිත නින්දට වැටීම සහ අධික කුලප්පු ගතිය ඔය හය පරිපංක ධර්ම බාධක ධර්ම නිවර්ණ වගේ ඉතින් ඒකේ අතීතයට දුවනවා නම් කාගෙත් වෙනවා ඒක නමුත් ඒකේ විශ්වගත කරුණු තුනක් අපේ ථේරවාදී හඳුනගෙන තියෙනවා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපත්තං සමාධිත පරිපන්තෝ අතීතයේ හිත ගියොත් ඒකාන්තයෙන්ම පශ්චාත්තාපයෙන් ඉවර වෙන්නේ කියලා කියනවා. ඒක ඒකාන්තයෙන්ම සමාධියට බාධා කරනවා කියලා. එතකොට දැන් අපිට ඒක අපි දකිනවා අපි භාවනා කරනකොට හුඟක් වෙලාට තේරෙනවා මගේ හිත, මගේ පෞෂත්වය, මගේ රුචි ආවිකම් හැටියට මට හුඟක් බාධා එන හිතවිලි වලින්. ආ හොඳයි. ඒකත් ලොකු හොයාගන්නවා. ඊට ගුරුවරයා අහනවා මේ හිතවිලි අතීත දානාගතද කියලා බලපන්. අතන බලනවා සමාජ කරන දැන් වයසට ගිය කට්ටිය අතීතය ගැන තමයි හිතන්නේ. තරුණ බාලාය අනාගතය ගැන හිතනවා. අතීතෙට ගිය මිනිස්සයා හිතන්නේම වෙච්ච දෙයක් චක් කියන එක තමයි. එතකොට වෙන්නේ පස්චාත් ඒක බුදුහාමුදුරණත් ඒකයි. බුදුහාමුදුරත් හය අවුරුද්දක් දුස්තරක් ක්‍රියා කළා කියලා සතුටින් නෙවෙයි කතා කරන්නේ. මෙච්චර මේ බුදු වෙන්න තියෙන ආත්මෙත් අවසානයේ අවුරුදු 6 දුස්තරක් ක්‍රියා කළා කියලා මහන්නේ මම මේ ටික කරා. උඹලට මේව කරන්න වෙන්නේ නැතිනම් ඔන්න මම කරපු මෝඩකම් ටික කියනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක බලු බලමට ලෝක පැත්තට පස්චාත්තාපය. නිසා අතීතයට යනවා නම් කරුණු තුනක් අල්ලගන්න. ඒ කියන්නේ අවස්ථා දෙකකින් යෝගාචර ඉස්සරහ එකක් භාවනා කියන්නේ බාධා හිතෙන් බව දාන. ඉතිවිලි. ඒ හිතවිල්ල අතීත බව දාන. මේ දෙකම යෝගාචරය මේ වෙනකොට හොයාගත්ත රෝග නිර්වය. ඒක සුවකරන්න මෙයා අපි අතීත තුනක් දානවා. ඔබ අතීතෙට ගියොත් ඕනම වෙලාවක බලපන් ඔබ පස්සත්තාප වෙලා තමයි ඉන්නේ. තුන මේ සමාජයේ බාධාවක්මයි. මේ සමාජයෙන් කැඩිලාමයි. ඒ නිසා ඒක සමාජයේ කැඩෙන බව දැනගෙන නැත්නම් පස්සත්තාප ලබන දැනගෙන නැත්නම් අතීතයේ බව දැනගෙන යෝගාචරය තියෙන්නේ මේක ඉතින් හොදලා ගන්න දෙයක් නෑ. ඔබ නැවතත් කරුණා කළ වර්තමානට වරෙන් අර මට මතකයි එකපාරක් ඔය කියලා තිබුණා. පාරෙන් වාහනේ ඇතුළට පිටතට ගියාට පස්සේ ඒ පාර වාහනේ ආව පාට ගන්න දන්නේ නැත්තම් ඒක රතාචාර්යවරයෙක් නෙවෙයි. නිකන් රැහැන් අල්ලන්නේ විතරයි. අර කංගිලා රේන් සල්ලන්නේ හිතට උලන්නේ අස්සේ හරවගෙන අර කාරවන පාට ගන්න දන්නේ නැත්තම් රතාචාර්යවරයෙක් නිසා අපි ඒ වෙලාවේදී දැනගන්න ඕනේ වැටිලා ඉන්නේ. පාරෙන් පිට පැනලා තියෙන්නේ. ආ ඒක දන්නවා. ඊට පස්සේ පාට ගන්න ඇති. මට මතකයි එකපාරක් ඔය මේ දුගදාන්තික උපස්ථාන කරගෙන ඉඳලාදී අපි සංඝයා තුන්නමක් හිටියා. මම බාලයි වැඩිමහල්. යා විතර රත්නේ හිටියානේ. විතර රත්නේ ලොකු හම් එතන හිටු වැඩි උපස්ථාන කරන හම් කෙනෙක් තද්ද වෛරයක් අඩගෙන. මේ කරන්නේ නැහැ වැඩි. අපිට 12 ඉස්සලා දාන ගන්න හම් වෙන්නේ නැහැ. දාන ටික හදලා දෙන්න. ඒ තරහ වෛරෙමයි. පොඩි කණ තේරෙන්නේ නැහැ ධම්මදන්ත ආන්තු ආපුවාම මේක දැනගත්තා. දැනගත්ත ඊට පස්සෙ කියන කතා කරලා ඔක්කොම කරලා ගිහිල්ලා ධර්මදන්දුර කියලා කෝල් හතුන පිළිගන්නවා. කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියවා. ප්‍රේමදාස මෑණියන් ගෙදර හිටියේ. ඒවද මිනිහ මේ තිලාද මිනිහ වැඩිච්චාම කරපුවා. ඇයි ස්වාමීන් වහන්සේ නැගිටින්න එනවනේ. එච්චා නැගිටින්න. උඹ දැන් වැටිලා. බලන් වැටිලා. ඇයි ස්වාමීන් වහන්සේ දැන් මම දැක්කනේ දාන ගෙදර මම ආවනේ. ඉතල කතා කරුවනේ. ඔබ වැටලා ඉන්න ඔබ වැඩ කරන්නේ සංගයත් එක්ක. කෝක කෙරුවත් ඔබ අමාරු වෙයි. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ වෙනම චරිතයක්. උපස්ථාන කරනවා කියන්නේ වෙන චරිතයක්. උඹ කියන්නේ උපස්ථානයක්. ඔබ දාගන්නේ දෙකේ. මේ කියලා මොනවක් කරන්න බෑ. නමුත් ආනුසම මේ අනුකම්පාවෙන් ප්‍රතිකම්පට එකක් කර හැකි. ඇඳලා සමාව ගන්න. මම ඒකට අනේ ඔබට මොකෝල්ලා ගත්තේ. ඔබ වැටිලා ඉන්න බව විතරයි කියන්න ඕනේ. මට නැගිටින්න එක ඔබ දැන් කියවනේ රත්නාව නැගිටිනවනේ ඒක. වැටිලා ඉන්න බව පෙන්වන්නේ විතරයි. ඉතින් සර්වඥාන්තිත් පෙන්වනවා පිටක් ඇවිල්ලා අතීතේ යන වැටිලා බව දන්නවනම් ගොඩ ගන්නත් අපිට රකබලදාරි දෙවි කෙනෙක් නැත්නම් ඔබ නැගිටින්න. නැගිටින්න නම් වැටෙන්න කියන කාරණා තුන දැනගන්න එක්ක අතීතේ එක්ක පශ්චාත්තාපේ එක්ක සමාධිය කැඩලා. මේ ටික පෙන්වනකොට අපි ඉන්නේ ධර්මනේ දැන්. අතීතයේ ඉන්නේ අපි එතකොට අපි ආපහු වර්තමානට යන්න ඉඩ පහසුකම් තියෙනවා. අනිත් එක තමයි අතීතයේ තියෙන පහළ වෙන්නේ වර්තමානයේ නිකන් දාර්ශනිකවට පෙන්නලා දෙන්න මොනවද දැන් අතීතය ගැන හිතුවට ඔය හිතවිල්ල පහළ වෙන වර්තමානයේ ඒකට වර්තමානයේ විකෘතියක් තමයි අතීතය. ඒකත් වර්තමානෙමයි තියෙන්නේ. ඒක පෙන්නලා දෙනකොට තියෙන අයනවා මේ අපි හීන ලෝකෙක ඉඳගෙන. ඒකේ තියෙන රාජ්‍යරෝමයේ ඒකේ නීති නීති පද්ධතියේ දාදාහන උත්තර කරන්න හදනවා හීන බව දන්නේ. ඒ අනුව දිනන්න හදනවා. අර අතීතය කියන්නේ ඒකට පෙන්නේ ඔව් ඔළුව අතගාලා බලපන් අං ගැට ඇති. ලොකු අං නැහැ. ගැට එන වෙලාව කියලා ඒකෝට තමයි ලැජ්ජාව ඇති කරන්න පුළුවන්. ඒ නිසා ලැජ්ජාව ඇති කරන්න මේ අයෝනිසමනස්කාරයේ මොඩකම පෙන්නලා දෙනවා. ඒක අමාරුයි මොකද මේ අතීත හිතවිල්ල අරගෙන යන්නේ. කරේ කියන්නේ අරගෙන යන්නේ. ඒතර මතක් කරලා දෙන්න මේ අතීත දෙක කොච්චර හිල්ලා කරා පස්චාත්තාපේ කෙලවරේ. තුන සමාධියට බාධායි. එන වර්තමාන මොහොත පන්නලා. අන්නේ ටික මතක් කරලා දෙනකොට අපි අතීත හිතවිල්ලේ මේ රසයේ දිගේ යන වෙනුවට ධර්මයට එන්නේ වැටිලා ඉන්න බව දැනගන්න පාරෙන් පිටපිටින බව දැනගන්න එක ඒක තමයි අපි මනසුර කරන්න ඕනේ. නිින්ද කරන්න ගන්නවා. මොකද අපි ඕන වෙලාවක වැටෙනවා. ඒකට කියනවා දැන් ඔබ ඉන්නේ පාරෙන් මෙච්චරක් ඈත. ඔබ ඉන්නේ පිටතට හැරෙලා. පාඩු ගන්න ඒක දන්නවා නම් ගන්න ප්‍රයත්නයක් ප්‍රයත්නක් බාස එහාට නෙවෙයි යන්නේ මේ වැත්තට කියලා අපිටම අපේ නැවත සකස් කිරීමේ හැකියාව කන්නාගේ මූණ කැල්ලෝ වගේ ඇති කරලා දෙනවා. ඒක මම හිතන්නේ මනුෂ්‍ය ජීවිතයක හම්බෙන ප්‍රධානම පරිවර්තනය. කියන්නේ ප්‍රධානම යටහත්පාත්කම. ප්‍රධානම පරිණාමයක්. ඒක තමයි අපි මේ අනිත් සියලුම දේවල් කැප කරගෙන යන්නේ ඥාන දරුවෝ වස්තු භූදල් ප්‍රිය අප්‍රියදී අතකල මේ වගේ දේවල් එනකොට පුළුවන් තරම් පෙන්ලා දෙනවා. ඔබ දැන් අමාරු වෙట్ల බව දන්නවා 160ක් අමාරු වෙලා 30ක් අමාරු වෙట్లా තව දඟලන කාගෙන ගියොත් වැඩිගෙන යන්නේ හොඳම දේ ඒක නතර වෙනවා. නැත්නම් අපබලයි. අනාගත සලසුමක් ඒවා. ඒක ගොඩාක් වෙලාට එන්නේ වෙස්ටර්න් තින්කර්ස්ලාට එහෙම නැත්නම් මේ තරුණ යුගයේ යුනිවර්සිටි වල ඉන්න ඉගෙන ගන්න ආයතේ තියෙන්නේ අතීතයක් මොකක්වත් නැහැ අනාගතේම තමයි. තරුණ ජීවිතය. වෙස්ට් එකේ අතීත අනාගතී වැඩි ඊස්ට් එක සෝරි ඊස්ට් එකේ අතීත පශ්චාත්තාප වැඩි වෙස්ට් එක අනාගත පරිසංකරය වැඩි නිකන් ජෙනරල් ඒ වෙස්ට් එකේ තියෙන ඔය යටි අතීත ගැන විතරක් තියෙනවා ඉතින් ඒක ඇත්තටම නරක දෝෂයක් නෙමෙයි ඒක භාවනාවෙන් හම්බෙච්ච ප්‍රතිඵලයක් අපි මේ ඉන්න தත්ත්වය පිළිබඳව විවිධ පැතිලින් විග්‍රහ කරනවා මාළු ගානත් එක්ක කරන ෆැක්ස් නම්බර වේලිවා මේ ෆැක්ස් එකක් කියනවා. මාළු ගානයි කියලා උදේ කතා කරපුවා විදේම හතක් ගන්න. අපිට ෆැක්ස් නැහැ. නේ කොහෙද ගානේ ඉදුණා. ඈ? ගානේ කියලා ෆැක්ස් නෑ. එහෙනම් අපි ගත්තේ නැහැ කනෙක්ෂන් එක මල වාසිය. නෑ නෑ ඒක නෑ. වයරෙන් දාලා නෑ නෑ ඕන් එකේ තියෙන්නේ කෝල් එකක් දීලා ඕන් කරපු ගමන් ෆැක්ස් එක එනවා. ඔව්. ඒක ගත්තෙම නෑ ඒක ඒ ෆැසිලිටි එක පාවිච්චි කරේම නෑ කාටවත්. නෑ ඒක මිනිස්සු පුරුදු වෙනවා ඔකට. ආ ඒක. ඒක දැන් නෑ කිව්වා ඉවරයි නේද? මලත් අඳුරහත්. ඔව්. මට මම ප්‍රශ්න තියෙනවා. පාටියන් කරෝ හත්මන් හෝ ආ සක්මන් භාවනාව ගැන කියනවා සක්මනේ භාව සක්මන් භාවනාවේ සෝනා යෝනා කරනවා කියලා කරගෙන කරගෙන යනකොට යම් කිසි වෙලාවක එක මොහොතක් මුළු සතුවාන්ගෙම අනිත්‍ය දුක්ඛ යනාත්ම කියන එක මම ප්‍රතිවාද දෙනවා කාවදින එක ප්‍රකාශ කරන වචන විවිධ තරම් කාලදීමක් කාලදී එක මොහොතක් දැනෙනවා ඒ දැනෙන දැනීම එතනදී නතර වුණාම ආයේ ඒක නොදෙන්නේ එතන සමාධිය අනුකමන්නේ ධර්මතාවයේ හැකියක්ද කරමු නේද? කලක ආවනම් පේනවා. එකලස් වුණා නම් පේනවා. බලාකුළු නැතුණා නම් හඳ පේනවා. බලාකුළක් આવොත් පේන්නේ. ඉතින් බලාකුළක් ආවයි කියලා හඳ නැති වෙන්නේ. හඳ තියෙනවා. නමුත් බලාකුළුෙන් වැහිලා ගියාම පේන්නේ. ඉතින් ආයෙසටක් බලාකුළු පොඩ්ඩක් එවන කියනොත් හඳ එහෙම තියෙන බව වෙන එකනේ ධර්ම પરම්පරාව හත්කිය ගමන් එළඹෙනවා මිසක් මේක ආත්මයක්වත් කවුරු කරන දෙයක් නෙවෙයි. ඒක කරලා ගියාම ඒක වෙනවා වෙනවා. වැහිලා වැහිලා සුමාවක් තියෙනවා. ඒ ධර්ම પરම්පරාව පෙළ එකලස් වෙලා ඉන්න තාක්කල් අපි කියනවා නිකන් නිකන් අපේ සාමාන්‍ය තේරවාද මේ නිදර්ශන විද්‍යාවේ උගන්වනවා මේ ආලෝකය ගමන් කරන රේඛාවතියේ පෝස්ට් කාඩ් තුනක් ෆිල් කරලා පෙළට තිබ්බාම ආලෝකය යනවා පෝස්ට් කාඩ් එහෙම වුණොත් ආලෝකය යන්නේ ඒක අපේ පුත් පෙන්නන්නේ ওই බන්දුර මල්ලිකාව කී බන්දුර සේනාපතිය එනකොට අනිත් පැත්තේ සමුදාව එළවනවා මේ අන්තිම රසාචාර්ය කෙනෙක් බන්දුර සේනාපති යා රතේ ගත්තොත් අස්වාරෝහේකට පෙළවන්න බෑ. මල්ලිකාව පිටිපස්සේ ඉන්නේ. ඉතින් මෙයා රතේ හසුරවනවා පිටිපස්සේ 500ක් එනවා මෙයාව මරන්න. ඉතින් මල්ලිකාවට කියනවා උඹ පිටිපස්සට හැරියා මම ඉස්සරහලම රතේ රවනවා යම් වෙලාවක 500 එකලස් වෙච්ච වෙලාවක මට කියපන් මම ඒකට වැඩේ දෙන්නම් කියලා. එයා දුන්න අමුරගෙන අමෝරගෙන රතේ හසුරවනවා. මල්ලිකාව පිටිපස්සෙන් බලනවා සෙනඟ අස්සෝ යන්නේ එක එකන එක එක තැන් වල යන්නේ අන්තිමට 500ම එක ඊයට හිටින වෙලාවේදී කියපම අනිත් පැත්ත හරපුවම හිතලේ විදපුවම පන්සියම හරහා යන්න විදිහ. ඉතින් එතකොට සැකන ඉඳලා. එක දෙනෙක් හරි බේරුවා නම් අනුන් ආව වශයෙන් වුණානේ. ඒ නිසා 150 මෙරිටා ඒ බංගලොර සේනාපතියගේ වෙන ශක්තිය ඒ දුනුදී අමුණන්නත් බැලු සාමාන්‍ය කුරුසෙට. අමුණගත්තට පස්සේ පිටාට පස්සේ ආයෙ විදගෙන විදගෙන යනවා. ඉතින් එයාට එකලස ඕන වෙනවා. ඒක බලන් ඉතින් රතේ හතුරවන්න බෑ. මල්ලිකා හරි දක්ෂයි. බන්දුලගේ වන්දලවන්දිකා. වන්දලවන්දිකාට කියනවා ඔබ පිටිපස්සෙන් පතේ දිහා බලනවාරේ හරියට පෙළ එකලස් වෙච්චලා කියපන්. එතකොට රතේ හැසිරෙන පැත්තක දිහා ඉතින් ඒ වගේ අර එකලස් උනාට පස්සේ ඒක මම නෙවෙයි. ඒක මගේත් නෙවෙයි ධර්මතාවය. එතකොට මේ ධර්මතාව පහළ වීම බුදුහාමුදුරන්ගේ වැඩක්වත් මායාවේ වැඩක් කිල්ලක්වත් නෙවෙයි. අපිට ආයෙත් තියෙන්නේ දැන් මට පහළ කරන්න පුළුවන් පිනමයි ගාව තියෙනවා කියන එක දැන් වටහා ගන්න පුළුවන්. මම අභෞවිය පුද්ගලෙක් නෙවෙයි. හැබැයි මේ පහළ වීම මගේ ආත්මෙ නෙවෙයි. මට ඕන විදිහට හසුරවන්න බෑ. දැන් හසුරවන හසුරවන යනකොට වරින් වර වරින් වර ඔය එකලස් වෙන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් වතුර දිහා බලාගෙන ඉන්නකොට අපි වතුරේ මූණ පේනවා, ආය කැළඹෙනවා, ආය මූණ පේනවා, ආය කැළඹෙනකොට අපි පේනොත් මේ හුස්ම ටික වැටෙනවා අපේ හුස්ම වැටෙන එක වතුරට වැටෙනහම කැළඹෙනවා. ඒ නිසා අපි හුස්ම එක්ක පෙත්තකට හරවගෙන එනත හුස්ම අඩු කරගත්තොත් අර කැළඹෙන ගතිය අඩු වෙලා හොඳට ඡායාව පේනවා. එතකොට අපිට තේරෙනවා මේ කැරම දෙන්නේ මගේ හුස්ම නිසාමයි. මේ හුස්ම පාර බේරගත් වතුරේ නෑ කැරඹි කැරඹි ඉන්න ගැතිය. ඇවිස්සලා තියෙන තාක්කල් කැරඹිලා තියෙනවා. ඇවිස්සලෙන් තේ වතුර නතර. නිසා ධර්මයේ ස්වභාවය මොකද්ද? එකලස් වෙච්ච ගමන් ප්‍රතිබිම්බේ පේනවා. පිළිඹුව පේනවා. ස්වභාවය පේනවා. අපේ වැඩේම අවුල් කරන එකනේ. රූප නැත්තම්, ශබ්ද නැත්තම්, ගන්ධ නැත්තම්, රස නැත්තම් මේවා දිදි දිදි දිදි දිදි කිලෝරක් නතු අවුලවල ඉඳලා මම කියන මේ මන්ට යථාර්ථය දෙන්නේ නැහැ නේ කියලා. මොන යථාර්ථයද? අපි වැඩේම ඉරියව්වක ඉන්නේ නැහැ. එක දෙයක් දිගේ යන්නේ නැහැ. ඒකයි සරුවචනන්ද මතක් කරේ. ඉරියව් මාරු කරන තාක්කල් කවදාකවත් උඹට දුක්ඛ සත්‍ය නම් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඉරියව් වෙනකොට දුක්ඛ සත්‍ය කියන්න දෙන්නේ නැහැ නේ අමාරුයි. වේදනයි. ඒ කියන්නේ බුදුහමෝ වෙන්න ඕනේ. ඒක තන් ටිකක් කරලා ඉන්නකොට අමාරු තමයි. අමාරු නොබෙට ඒක අමාරු වැටගන්නේ. ඒකේ පැනලා ගන්නත් බෑ. අමාරුව තීඩි කරන්නත් බෑ. අමාරුව විනිවිදින්න ඕනේ. වේදනාව විනිවිදින්න ඕනේ. විනිවිදින්න කුංචි කුංචි වේදනාව විනිවිදලා විනිවිදලා ඒකට ශක්ති ගොඩ නැගෙනවා. පන්නරේ හිටිනවා. ඒකකොට අර සත්පුරුෂයා හිතනවා මම මෙච්චර ආවෙත් මගේම ශක්තියනේ අම්මා අප්පා දීපේකක්වත් කවුරුත් දීපේ නෙවෙයි. මම මේක අප කෙරුවේ නෙවෙයි. වෙන හැපේකට නෙවෙයිනේ. ඔන්න ඒ මේ ගිනියගුරක් වෙච්චාවයි කියලා අනේකයි කියන්නේ. අර වගේ එකලස් වෙනවනම් ඒ පන්දිස්වාංශ කියන්නේ හුඟව වෙලාවකට ආත්ම ශක්තිය හිතට එනවා. මට දැන් මට මේ ආවරණ නැහැ. කෙලෙස් ආවරණ හෝ කර්මාවරණ නැහැ. පුළුවන් මේ වෙලාවේ දැන් ආයෙ එකලස ගන්න. එකලස ගන්න නම් ගන්න තියෙන කරපු දේම ලක්ෂ වාරයක් කරන්න. නැවත නැවත කරන මෝඩෙක් වාගේ, පොඩි දරුවෙක් වාගේ, ටයිප්‍රයිටර් එක පුරුදු කරන මිනිහෙක් වාගේ, වීණා වයන්න පුරුදු කරන කෙනෙක් වාගේ. ගහගා ගහගා ඉන්නකොට ආන්න එනවා රිද්ම එක. එන්නකොට මම නැහැ. මේ මොහොතක අත්දකින්න වෙලාවේ මම නැහැ. උත්සාහ කරන්නේ තඩමන්නේ මම. මම යා ඉන්න තාක් කල් යන්න බෑ ආයෙත්. ගහගෙන ගහගෙන යන පුරුද්දට වෙනකොට ආයේ එකලස් වෙච්ච ගමන් ඕන්න මේක එනවා. ඒ නිසා මේක නිකන් හැම වෙලාවෙම අහම්බයක්මයි. ධර්මයේක ගියාට පස්සේ හැම කෙනාම තිරියම් කරනවා. මේ මොකට එනකොට තිරියම් කරනවා. කොයි මිනිහත් එකම තැන ඉන්නේ වයසට යamak මොකක්වත් නැහැ. ඒක ආයාසෙන් ගන්න බෑ. ලැබේවා කියලා හිතලා ගන්න බෑ. අන ඒ කියන්නේ අනාත්මික ධර්මයේ වෘත්තියක් වතක් කළ යුත්තක් විදිහට කරගෙන ගන්න යනකොට රාජකාරියක් වගේ බුද්ධ කෘත්‍යයක් වගේ වතක් වගේ ඒකත් එකලස වෙනවා සමාධි අවස්ථාවේදී අපිට සීලීති යෝනිසෝමනසිකාරේ කුලකාරේ සීලීති මම අමනසිකාරේ තමයි මොනක් කරන්නද යන්න අර කියලා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි වෙන දේ හොඳ නම් හොඳයි නරක නම් නරකයි මම නෑ මේකට අසදානි කියලා යමක් නොකර මට නිකම්ම නිකන් ඉන්න පුළුවන් හැකියාව බලන්න ඉන්න පුළුවන් නම් ඒ විමුක්තිය ලකුණු පේනවා ඒක ප්‍රයෝගනේ මොනම දෙයක්වත් නෑ ප්‍රයෝග කරන්න මේක එහාට මෙහාට හසුරවන්නේ පිට ගිහිල්ලා ඉන්නවනම් පිට පැය ගිහිල්ලා බෑ ඒ දැනගත්තා නේද හරියට සමාධිය ඉන්නවනම් සමාධියක මම කරගත්ත දක්ෂකමක් නෙවෙයි එකලස් වුණොත් ඕම තමයි ඇති කියලා මෙහාර විපස්සනා විහෙත යන්න යන්න යන්න යන්න කරන භාවනාවට වැඩිය කෙරෙන භාවනාව තමයි සිද්ධ වෙන්නේ සමතේදී නේද සමතේදී කරන කොටස් වලින් තියෙනවා සමතේ ආවට පස්සේ කෙරෙනවයි කියලා කියන්නේ මේ ඇති වෙච්ච සමතයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා යන්න කොයි වෙලාවෙද මේ රැල්බුඩොල් අරින්න කියන එක යොන්ස්මන් කාරෙන් අල්ලගෙන. මෙතෙන් දෙනකන් එලෝපා. මෙතනින් පස්සේ ඡණ්ඩර. අනේ ඒක කියලා දෙන්න බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ. Taman හදේ දානවා මෙන්න මෙතෙන් ගියාට පස්සේ අඳන්නවා. හොඳයි අපිට භාගයක් කරන් තියෙනවා මේ අවස්ථානුකූල මතුවෙන ප්‍රශ්න අනුව අපි හිතමු මෙච්චරයි කියලා. ඉතින් අපි සියදනාම එකතුව පේන පේනාට පින්කම් නිවීමෙන් සහ ඥාති ශීපත් කිරීමෙන් මේ පරමාර්ථය ශීපත් කරගැනීමෙන් දේශනා ශ්‍රවණ සචිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා එත්තාවතාගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු තිත්‍යා එත්තාවතා චගම්මේ ඊ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතා චගම්මේ ඊ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පත්ති සිද්ධා ආකාදත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා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 ස්වාමීන් ඉල්ලීමක් තියෙනවා මේ විපාක මාත්‍රුවේ සමුදායක් ඉන්නවාට ප්‍රාකාරය වැඩි කරලා. මේ මන්ත්‍ර මාතුනා මේ විවිධ ආකාර ඉස්තුති කරනවා නෑ. ඒක සාදාත් ඒකට උදව් කරන්නේ. එකක් දෙනවයි කිව්වද ඔබ වහන්සේට මේ දෙන්න දෙන්න